මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි අද දවසේදී අපි හැමදෙනාම ඒ දිගටම සාකච්ඡා කරගෙන ආපු සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙන්නේ සබ්බස්ස සූත්‍රයේ දීපතියෙන් අපි ඉවර කළා ප්‍රශ්නේ තියෙන්නේ සබ්බස්ස සූත්‍රයේ අන්තිම කොටස ටිකක් නැවත විස්තර කළොත් හොඳයි කියලා අදහසක් ඉදිරිපත් වුණා මගේ නම් නෙමෙයි විදත් වෙන තමයි. බොජ්ජංග ධර්ම පිළිබඳව තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් වුණොත් හොඳයි කියලා. සති සම්බොජ්ජංගේ නම් අපි කතා කළා වෙනම දවසක. එතකොට නමුත් සති සම්බොජ්ජංගේ තුලත් අපිට තියෙන වැදගත් වෙන තව කාරණා ටිකක් දැනගත්තොත් හොඳ ජීවිතේට ටිකක් ප්‍රායෝගික වෙයි කියලා හිතෙන කාරණා ටික අපි අර ටිකටද ඇතුළත් සති සම්බුද්ධංගයත් නැවත ටිකක් කතා කරමු. කියන සම්පස්ස සූත්‍රය තමයි නැවත පටන් ගත්තේ මෙන්න කියපු කොටසයින් කරලා අලුතෙන් අපව සම්පස්ස සූත්‍රය ඉවර කරපු තැන ඉඳලා දැන් කරගෙන යනවා. අන්තිමේටම ආශ්‍රව දුරු කරගන්න කොටස මතකලේ අපි කතා කළා භාවනා පහතප්ප භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස පිළිබඳව භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව ටික හැම වෙලාවකදීම ආශ්‍රව පහ කරගන්නයි අවශ්‍ය කොයි වෙලාවකවත් ආශ්‍රව පහ කරගන්න කිව්වේ නැහැ මොකද මොකද්ද කරන්න කිව්වේ වැඩි යුතුයි වෙන ධර්මතා ටිකක් ඒ ධර්මතා ටික වැඩෙනකොට ආශ්‍රව ධර්මතා දුරු වෙනවා අපිට පෙන්ව වැඩි යුතු ධර්මතා ටික සත්‍ය බොජ්ජංග ධර්ම සත්‍ය බොජ්ජංගයන්ගෙන් පළවෙනි බොජ්ජංගය සති සම්බොජ්ජංගය එතකොට බොජ්ජංග කියලා කියන එක අපි මතක් කළා බෝධි අංග මේ බෝධියේ පිණිස බුදු බෝධනේ ධාතුව. එතකොට බුදු ධාතුවෙන් නිපන් පදයක්. වැඩිපුර ව්‍යාකරණ කියනවා වෙන්නේ නැහැ. එතකොට මේ බුදු බෝධනේ කියන මේ බුදු ධාතුවෙන් උපදින පද පද යෙදෙන්නේ අවබෝධ කිරීම අර්ථයේදී. අර බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියලා කියනවා. බුදු බෝධනේ ධාතුවෙන් නිපන් නාම පදයක්. එතකොට ඒ වගේම තමයි මේ බෝධි කියන පදය. එතකොට මේ බෝධි අංග බොජ්ජංග බවට පත් වෙන්නේ. බෝධි අංග, බෝධ්‍යංග, බොජ්ජංග. එතකොට පද පිළිවෙල උමයි හැදෙන්නේ. නිවනට සමීප කරවන අර්ථයෙන්, නිවනට ලං කරන අර්ථයෙන්, නිවනට අංගයක් වන අර්ථයෙන් බොජ්ජංග ධර්ම කියලා හිතන්නේ. සතිය කියන එක බොජ්ජංගය නිවනට උපකාරක අංග වෙන ධර්මයක්. එතකොට සතිය ගැන අපි නිතර නිතර කොටස් වලදී එක එක තැන්වලදී කතා කරනවා. නගරයට ගොනෙක් ඕනේ කියලා අපි හැමදාම සතිය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට මේ සතිය පිළිබඳව කතා කරනකොට අපි සතියක් බෙදලා දැක්වුවා. මේ සාමාන්‍ය සතිය නෙමෙයි සිහිය කියන සතිය. එතකොට මේ සතිය බෙදලා දක්වනකොට සති සම්පජඤ්ඤය වඩනකොට සති සම්පජඤ්ඤ භාවනාව කියලා වෙනමම සතිය වඩනවා කියලා කරන්න භාවනාවක් ඕගොල්ලෝ හඳුනනවද වෙනමම භාවනාවක් හඳුනන්නේ නැහැ එතකොට නමුත් අපි සිහිය වැඩි වීම පිණිස යම් කිසි භාවනාවක් කරනවා නම් ඒ භාවනාවට කියනවා සති සම්බොජ්ජංගේ වඩන සිහිය දියුණු කරනවා කියලා. අපි හැම භාවනාවකින්ම කරන්නේ මොකද්ද? යම් සිහියක් දියුණු කරන එක. අරමුණු එන්න නොදී බුද්ධානුස්සතිය වඩනවා බුද්ධානුස්සතිය වැඩි වීම තුළ බුද්ධානුස්සති කියන ආරම්මණය තුළ සිහිය පවත්නවා මේ අරමුණේ සිහිය පවත්ව ගන්නයි කරන්නේ. එතකොට සති සම්බොජ්ජංගේ වඩන්න අවශ්‍ය වෙන අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සිහිය කියලා වඩන්න දෙයක් ඇත්තේ නැහැ කරන්න තියෙන්නේ භාවනාව පැත්තෙන් තමයි සිහිය දිනු කරගන්න තියෙන්නේ. ඒකයි මේ භාවනාවෙන් වැඩි යුක්තක් හිතේට පෙන්වන්නේ. එතකොට අපි ඉඳලා කතා කළා මේ සති සම්බොජ්ජංගේ තුලට මුළු කායානුපස්සනාව කොටසම ඇතුළත් කර හතර සතිපට්ඨානෙම ඇතුළත් කරන්න පුළුවන්. ඇයි සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටවන්න අදාළ වෙන අවශ්‍ය වෙන තැන සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨානය වඩනකොට අපිට පරිබාහිරව අපි අර්ථ දෙකකින් කතා කරා සිහිය අපිට උපකාර කරනවා එකක් තමයි බොජ්ජංග ධර්ම වස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරු වූවක් කොට වඩනවා. ඒ වගේම මේ ශාසනයෙන් බැහැරත් බොජ්ජංග ධර්ම තිබුණා. ඒ බොජ්ජංග ධර්මය අපිට සාමාන්‍යයෙන් ලෝකෙ තුල ලෞකිකව හම්බෙන බොජ්ජංග ධර්මතාවක් තිබුණා කියලා. අපේ අග්‍රි සූත්‍රය වගේ සූත්‍ර දේශනාවකින් දැක්කා මේ ශාසනයෙන් බාහිර බ්‍රාහ්මණය බොජ්ජංග ධර්ම පිළිබඳව. එතකොට මේ බොජ්ජංග ධර්ම මේ ශාසනයට අදාළ බොජ්ජංග කොටස වෙන්නේ හැම වෙලාවකදීම වස්සග්ග පරිණාම වූ කොටස විතරක් මේ ශාසනයට ආවේනික වෙනවා. ඒකෙන් කියන්නේ නෑ අනිත් කොටස අයිති නෑ කියලා. එතකොට සති සම්පජඤ්ඤේ අපි ඒ පැත්තට යන කලින් සිහියට අදාළ පරිබාහිර කරුණු ටිකක් අපි කතා කරමු. විස්තරාත්මකව දැනගන්න ඕනේ කියන්නේ. එතකොට සිහිය ඇති කරගන්න යනකොට අපිට නිකම්ම සිහිය ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ සබ්බාස්ව සූත්‍රය තුල අපි කතා කරා අපේ ජීවිතේ හැම තැනකටම පැතිරුණු ධර්මතාවයක් මේ නිවන් දකින්න යන ප්‍රතිපදාව තුළ. ඒ වගේ සිහිය වඩන කෙනාටත් ඒ වගේ තියෙන ජීවිතේ පැතිරුණු සමහර අංග අතහැරිය යුතුයි සමහර අංග එකතු කරගත යුතුයි ජීවිතය තුළ සිහිය ප්‍රායෝගිකව වඩන්න යනකොට. එතකොට ඒකෙන් තියෙන පළවෙනි කාරණයක් තමයි මුත්තස් සති පුද්ගල පරිවර්ජනතා. මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරනවා. මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ. යමෙකුට සති සම්පජඤ්ඤය හොඳට වඩන්න අවශ්‍ය නම් මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන්න වෙනවා. එයි මුලා වූ සිහි ඇතියත් එක්ක ඉන්න ගියාට පස්සේ අපේ සිහියත් මුලාවට යනවා. මේකයි ප්‍රශ්නේ. ඒ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න, ඒ අහන කතා අනුකම් දෙන්න, ඒ අනුව ක්‍රියා කරන්නත් යනකොට අපිට සිද්ධ වෙනවා අපේ සිහිය පැත්තකින් තියලවලට උත්තර දෙන්න, ඒ අයත් එක්ක කතා කරන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සති සම්පජාඤ්ඤය වැඩෙන්න එක කාරණයක් තමයි මුත්තස් සති පුද්ගල පරිවර්තනතාව. සිහි මුලාවෙන් ඇති කෙනා පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රවයක් කරන්න කියලා. සිහි මුලා ඇති පුද්ගලයා පරිවර්ජණයෙන් පහ කරන ආශ්‍රවයක් බවට පත් කරන්න. ඒ වගේම තමයි උපට්ඨිත සති පුද්ගල සේවනතා. එළඹ සිටි සිහි ඇති පුද්ගලයෝ සේවනය කරන්න. කල්යාණ මිත්‍රාශ්‍රය හදාගන්න, පාප මිත්‍රාශ්‍රය දුරු කරන්න කියලා තමයි මේ තව පැත්තකින් කියන්නේ. එතකොට එළඹ සිටි සිහිය ඇති පුද්ගලයෝ වැඩිපුර ඇසුරු කරන්න එතකොට සිහිය කියන එක ජීවිතේට මතක් කරලා දෙයි. මොකද සිහියට අපි මූලිකත්වයක් දුන්නේ නැති වුණාට මේ පරිපලේ නගින්න සිහිය තරම් ඉනිමකට ඉනිමකට ගන්න පොඩි ලී කෑල්ලක් වෙනත් නැහැ. මේක ලී කෑල්ලක් කියනකට වැඩිය හොඳයි අර පොඩි පොඩි ලී කෑලි ටික අර ලොකු ලීයට තියලා බඳින බෑම එහෙම නැත්නම් ගහන ඇනේ කියලා කිව්වත් වැරදි නෑ මේ සිහියට. මොකද මේ සිහිය ඒ තරම් මාර්ගයට උපකාරයි. ඒකනේ අර කතාවක් තියෙන්නේ. හාමුදුරු කෙනෙක් අවුරුදු 12ක් ධර්ම විනය ඉගෙන ගන්නවා ගුරු හාමුදුරුවන්ගෙන් 12ක් ඉගෙනගෙන දැන් නම් හොඳයි මම තනියෙන් ගිහිල්ලා ටිකක් බණ භාවනා කරගත්තොත් අවුරුදු 12ක් මම ඉගෙන ගත්තනේ කියලා කල්පනා කල්පනා කරලා ලොකු හාමුදුරුවන්ට ගිහිල්ලා ඉඳලා කිව්වා ස්වාමීනි මම අවුරුදු 12ක් ඉගෙන ගත්තා. ඒක නිසා මම ටිකක් හොදකලාම භාවනා කරගන්න කැමතියි. මට වඩින්න අවසර දෙන්න කියලා. ලොකු හාමුදුරුවෝ ඒක ප්‍රශ්නයක් හා කියලා කියලා යන්න යනකොට ආපහු කතා කරලා නැවත ප්‍රශ්නයක් ඇහුණා. ඔබ කුඩේ තිබ්බේ සැරෙප්පු දෙකට වම් පසින්ද දකුණු පසින්ද කියලා වුණා. ලොකහාමුදුරේ කුටියට ඇතුළු වෙන්න එනකොට කුඩේ තිබ්බේ සැරෙප්පු දෙකට වම් පසින්ද දකුණු පසින්ද කියලා. මතක නැහැ කිව්වා. තව අවුරුදු 12ක් ඉගෙන ගන්නකොට උච්චරයි. සිහියේ ඒ තරම් වැඩගත් අවුරුදු 12ක් ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනෙට ගන්න බැරි තරම් සිහිය දුර්වල නම් එයා සුදුසු නැහැ තනියම කරන භාවනාවකට. ඒකයි කිව්වේ. තව අවුරුදු 12ක් ඉගෙන ගන්න. ඇයි තමන් කරපු දේ පාඩමක් විතරයි ඒක ජීවිතයට යොදාගන්න සිහිය නැහැ එකෙන් කියනවා. මොකද අපි සිහිය ගැන කෙටියෙන් කතා කරාට සිහිය කියන එකේ ලක්ෂණය තමයි සති ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්මතාවය. ඒ ඉන්ද්‍රිය ධර්මතාවය තමයි අපි දිනු කරන්නේ. හැම වෙලාවකදීම අපි වඩන්නේ ඉරියාපත පබ්බේ වෙන්න පුළුවන්. සති නිමිත්තට හිත තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. මේ සති නිමිත්තට හිත තියාගෙන ඉඳීමත් ඉරියාපත පබ්බේ වැඩිම වේගයෙන් සති නිමිත් සතිය කියන ඉන්ද්‍රිය දියුණු කරනවා. කායානුපස්සනාව තුළ කොහොමත් සතිය අවශ්‍යයි. නමුත් සති ඉන්ද්‍රියට විතරක් වේගවත් කොට වැඩිවීමට අදාළ දෙයක් තමයි සති නිමිත්තට හිත තබා ගැනීම ඉරියාපත කබ්බයක් කියන දෙක. මොකද ඒ තුල හැම වෙලාවකදීම උපට්ඨිත සති එළඹ සිටි සිහියක් තමයි පවත්වන්න වෙන්නේ. ඒ එළඹ සිටි සිහිය නැත්තම් එයාට මේක කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා මේ උපට්ඨිත සති භාවයේ එළඹ සිටි සිහි ඇති බව එහත පවත්ව ගන්න සිද්ධ වෙනවා. උපට්ඨිත සතිය නැතිනම් එළඹ සිටි සිහි ඇති බවට තමන් කර දේ ගැන සිහියක් නැත්නම් තමන්ගේ ඉරියව් පැවැත්ම ගැන දැනුමක් නැත්නම් එයාට සති ඉන්ද්‍රිය වැඩි නැහැ කියනවා. මොකද අපි ඉන්ද්‍රිය ධර්මතා ටිකක් වඩන්නේ. ඉන්ද්‍රිය ධර්මතා ටිකක් වැඩෙන තැනක සති ඉන්ද්‍රිය වඩා ගන්න හදන උපක්‍රම තමයි ওই ටික. සමාධි ඉන්ද්‍රිය හදා වඩා ගන්න හදන උපක්‍රම තමයි සමත කමඨහන් ටික කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය උපදව ගන්න හදන ගන්න උපක්‍රමය. බුද්ධානුස්සතිය ආදී මේ අනුස්සති කමඨහන් ටික කියලා කියන්නේ ශ්‍රද්ධාව හදා ගන්න හදන උපක්‍රමය. එතකොට මරණ සතිය වගේ දේවල් හැම වෙලාවකදීම වීර්ය ඉන්ද්‍රිය වඩා ගන්න හදන උපක්‍රමයක්. මේ ඉන්ද්‍රිය ධර්මතා පහ සකස් කරගන්න අවශ්‍ය විදිහටයි භාවනාතික සකස් කරලා තියෙන්නේ. ඒකෙන් විදර්ශනාව එක ඉන්ද්‍රියක් සම්පූර්ණව බාර අරගෙන තියෙනවා අනිත් කමතහන් 40 අනිත් ඉන්ද්‍රිය ධර්මතා හතරට බෙදලා හතර වදනවා. දැන් අපේ මාර්ගය වෙන්න ඕනේ ඔය එක ඉන්ද්‍රිය ධර්මතා ටික සම කරගෙන ඉදිරියට යන එක. එතකොට ඒකෙදි සිහියට හම්බෙන වැදගත්කම බොහොම ඉහළයි. අපිට සිහිය සාමාන්‍ය දෙයක් වුණාට අපි සිහියෙන් ගන්න ඕන වැඩේ ගන්නෙ නැහැ. මේක ලොකු කතාවක් තියෙනවා සිහිය ගැන. ඒ කියන්නේ අහගෙන ඉන්න කතන්දරයක් නෙමෙයි. ලොකු ඇතුළාන්තයක් තියෙනවා සිහිය ගැන. මොකද ඒ ඇතුළාන්තයේ හැම වෙලාවකදීම තමන්ගේ හිත ගැන පෙන්වන දැනුමක් තමන්ගේ භාවනාවේ වර්ධනය ගැන පෙන්වන සිහියක් තමන්ට තියෙනවා. ඕගොල්ලොන්ට තියනවද ඕගොල්ලොන්ගේ හිතේ වර්ධනය ගැන තියෙන සිහිය? ඕගොල්ලොන්ගේ හිතේ ශ්‍රද්ධාවද අඩු, වීරියද අඩු, සමාධියද අඩු, ප්‍රඥාවද අඩු, සිහියද අඩු. මෙන්න මේ ධර්මතා පහෙන් කෝකද අඩු කියන බව ගෙනල්ලා තියෙන්න ඕනේ සිහිය වැඩි නම්. සිහිය කියන සතිය කියන දේ වැඩි නම් ඔගොල්ලන්ට අන්න ඒ ධර්මතා ටික ගැන හොඳට මතක තියෙන්න ඕනේ. දැන් මම බෝඩ් එකක මොනවා හරි යමක් ලියලා ඔයගොල්ලන්ට කියනවා මේක මම මතනවා ඉක්මනට මේක බලාගන්න විනාඩියක් දෙනවා ඊට පස්සේ කොලයක් කුයි පෑන කුයි දෙනවා මේක ලියනවා දැන් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඒක මතකයේ තියාගන්න ඒක හොඳට සිහිය පවත්න්නේ කාරණේ තුල එතකොට සිහිය නැවත නැවතත් ඒ තුල පවත්නකොට තමයි ඒක හොඳට මතකෙ හිටිනවා කියලා කියන්නේ එතකොට බෝඩ් එක නැකුවත් ඔයගොල්ලෝගේ සිහිය යම් තාක් දුරට ඒක පවත්වන්න පුළුවන්කම ලැබුණා අන්නේ ලැබෙන තරමට ඕගොල්ලන්ට ලිවීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලන්ට මේ බෝඩ් එකේ ඇතිතේ පොලේ ලියන්න පුළුවන් මේ ඕගොල්ලන්ගේ සිහියේ දියුණුවේ තරමට. යම් විදිහකින් ඕගොල්ලන්ට පුළුවන්කම තිබුණා නම් හොඳටම සිහිය පවත්වන්න ඒ මොහොත ගැන මතක් කර කර දැන් ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ මොහොතේ පවත්වපු සිහිය දැන් සිහිය තුළ ආවර්ජනා කරන්න පුළුවන් නම් ඒක නිසා අපිට සති ඉන්ද්‍රිය සිහිය කියන එක දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඔය සිහිය කියන තෙතමනේ නැත්තම් මේ හිත විසිරෙනවා. ඒක නිසා අකුසල හිතකටත් ඔය සිහිය, ඒ වගේම ඒකාග්‍රතාවය කියන එකත් එක්ක එකට යන කාරණා දෙකක්, කරුණු දෙකක් වුණාට ඔය කාරණේ අවශ්‍ය වෙනවා. එතකොට ඒ සිහිය හැම වෙලාවකදීම පැවැත්වෙන්න අවශ්‍යයි අපේ ජීවිතයේ අපේ භාවනා ප්‍රතිපදාව තුළ. ඒක අපි සමත වශයෙන් අපේ භාවනාව කළත් විපස්සනා වශයෙන් භාවනාව කළත් ඒ සිහිය අපිට දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි තදදි මුත්තතා. තදදි මුත්තතා කියලා කියන්නේ සිහියට සිහිය නැමුණු බව. කාරණා තුනක් කිව්වා සිහි මුලා වූ පුද්ගලයන් දුරු කිරීම මුත්තස්සති පුද්ගල පරිවර්ජනතා මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ උපර්ථිත සති පුද්ගල පරිසේවනතා එළඹ සිටියා වූ සිහි ඇති පුද්ගලයෝ ඇසුරු කරන්න අවශ්‍යයි ඒ වගේම සිහිය ගැන හොඳට දැනුම් නැතුව සිහිය ගැන නැමුණු සිහියක් පවත්වන්න ඕනේ මෙන්න මේ ටික නූපන් සති සම්බොජ්ජන්ගේ උපදවන්නත් උපන්නා වූ සති සම්බොජ්ජන්ගේ දියුණු කරන්නත් හේතු වෙන ලක්ෂණ ටිකක්. ඒක නිසා අපි එදා කතා කරපු ටිකට අමතරව ওই කාරණා ටිකත් එකතු කරගන්න සති සම්බොජ්ජන් වේට. එතකොට ඒක වැඩිදුර කතා කරන්න නැහැ එදා අපි සති සම්බොජ්ජන්ගේ ගැන එක දේශනාවක්ම කරපු නිසා. ඊට පස්සේ ඊළඟ බොජ්ජංගේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගේ. ධම්මවිචය කියලා කියනකොට ධම්ම විදේ නෙමෙයි. ධම්ම විදේ කියනවත් තේරෙනවා සමහර වෙලාවට. ධම්ම විචය ඡයන්න. එතකොට ධම්ම විචය කියලා කියන්නේ විචය නුවණ කියලා කියන්නේ විමසන නුවණ. ධම්ම විචය කියන්නේ ධර්ම විමසන බව. එතකොට ධර්ම විචේ සම්බොජ්ජංගය හැම වෙලාවකදීම ධහම විමසීම තුළ අපිට වැරෙන්න ඕනේ සම්බොජ්ජංගය. දාන කරුණ විමසන බව මොන මොන තැන්වලද යෙදෙන්නේ කුසලයේ අකුසලයේ තුල හොඳ නරක මෙනෙහි කරන බව තුල දාන දෙනකොටත් ධර්ම විචේ සම්බොජ්ජංගය හරිනම් යෙදෙනවා. ඒ කර්මයේ කර්මඵලයේ අදහලා දන් දෙන තැන ධර්ම විචේ සම්බොජ්ජංගයේ වැඩෙනවා. එයා විමසලා බලනවා කුසලයේ අකුසලයේ තීරණය කරනවා විමසන නුවණින්. විචේ දකිනේ දෙදෙනවා. ඒ ධම්ම විචේ සම්බොජ්ජංගය. අපි හැම බොජ්ජංගයක්ම කොටස් දෙකකින් කතා කරනවා. සති සම්බොජ්ජංගේ කතා කරේ නෑ අද මොකද ඒලා අපි එක ටිකක් සාකච්ඡා කරපු නිසා. ධම්මයේ සම්බොජ්ජංගය අපි හැම වෙලාවකදීම කොටස් දෙකකට බෙදලා කතා කරන එකක් තමයි ලෞකිකව මේ දහම් කරුණු සම්වර්ෂණය පිළිබඳව ධම්මවිචේ සම්බොජ්ජංගේ යෙදෙනවා. එතකොට මෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගය පවත්වන්න දහම් කරුණු නුවණින් මෙනෙහි කිරීම පවත්වන්න ආකාර කීපයක් ගැන කතා කරනවා. එකක් තමයි පරිපුච්චි කතා. පරිපුච්චි කතා කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ ගැන විමසමින් Taman වඩන දේ ගැන විමසමින් යම් කටයුත්තක් කරනවා නම් භාවනාවක් ගැන හෝ ප්‍රතිපදාවක් ගැන හෝ විමසලා හොඳට විමසන බවකින් යුක්තව විමසනවා කියන දේ හොඳට අහනවා දරා ගන්නවා. නැවත විමසනවා කියන දේ හොඳට අහලා දරා ගන්නවා. ඒක කියන්නේ නෑ දැන් මම මෙච්චරක් කරා ඊළඟට මම මොකද කරන්න කියන තැනට කියන්නේ නෑ. කුඹුර කෙටුවා දැන් මොකද කරන්න කියලා අහන්නේ එක මිනිස්සෙක් නියරක් අරිනවා. නියරක් අරිනකොට කෙනෙක් ඇවිල්ලා මෙයාගෙන් අහනවලු ඔබ මොකද කරන්න යන්නේ? මම මේ ගෙදර හදන්න යන්නේ. ඊට පස්සේ දැන් ඔබ නියර රහිනවා. මම නියර රැහැලා මේ ගෙදරක් හදන්න යන්නේ. එතකොට අනේ මට ගයක් හදාගන්න ඕනේ කියලා ඒ කෙනත් මොකද කරන්නේ ගයක් හදාගන්න යනවා. උදැල්ලක් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නියර ගන්නවා. දැන් නියර රැහැලා ඉවරයි දැන් ගෙදර නැහැ. ඊට පස්සේ අරයගෙන් ඇවිල්ලා අහනවා මම ගෙදර නියර රැහැලා ඉවරයි දැන් මොකද කරන්නේ? ආ දැන් හොඳයි ඔකට වතුර හරවන්නකෝ. එතකොට දැන් අරය වතුර හරවලා ඇවිල්ලා අහනවා දැන් මොකද කරන්නේ? වතුර හැරෙව්ව ගෙදර නැහැ. එතකොට ඊට පස්සේ කියනවා දැන් හොඳට ඕක මඩවල හාන්නකෝ මඩවල හානවා. තාමත් ගෙදර නැහැනේ. දැන් හොඳට කොටලා හාලා වපුරු හොඳට දැන් වී ටිකක් වාගෙන වපුරන්න. දැන් මුලින් කොටන කෙනා ළඟ දර්ශනයක් තියෙනවා ගේ හදන්නේ කොහොමද? ගෙදර හදන්න නම් සල්ලි ඕනේ. සල්ලි අවශ්‍ය නිසා එයා නියර රහිනවා, නියර රැහැලා වතුර බැඳලා හාලා මඩවලා බීජ වපුරන්න සුදුසු බවට පත් කරගෙන බීජ වපුරලා රැකලා අස්වන සුදුසු කල නෙලාගෙන ඒ ටික පාගලා විකුණලා සල්ලි හොයාගෙන ඔන්න දැන් ගේ හදන්න පටන් ගන්නවා. දැන් එයාගේ දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව යන කෙනා දිහා බලලා කෙනෙක් ඔය මොකද කරන්නේ? මම මේ භාවනා කරනවා. ඇයි භාවනා කරන්නේ? නිවන් දකින්න. හා එහෙමද? මමත් යනවා භාවනා කරන්න නිවන් දකින්න. ටිකක් භාවනා කරනකොට නෑ නේ. දැන් ආයෙ එනවා දැන් මම ඉන්නේ මේ වගේ තැනක මෙබඳු මෙබඳු දේවල් එනවා දැන් නිවන නිවන මේකද හම්බෙන්නේ නැහැ දැන් නිවන ගැන නැවත නැවතත් අහන්න වෙනවා ඇයි අහන්න වෙන්නේ දර්ශනය නෑ තමයි ඒක නිසා ධම්මවිචේ සම්බොජ්ජන්ගේ අපි කතා කළා විචේ නුවණ ගැන එයාට මූලික වශයෙන්ම නුවණක් තියෙන්න ඕනේ තමන් කරන්න යන ප්‍රතිපදාව ගැන මූලේ ඉඳලා අගට යනකම් ඒ නුවණට අපි කිව්ව තව වචනයක් සත්‍ය ඥානය කියලා. එයා කරන්න පටන් ගන්න කලින් එයා දැනගෙන හිටියා මම මොකද්ද කරන්නේ කියලා. එයා නියර රහිනකොටම දැනගෙන හිටියා එයාට යන්න තියෙන දුර කොච්චරද කියලා. එයා නියර රැහැලා ආයෙ දුවගෙන යන්න අවශ්‍ය නැහැ. අහන්න දැන් මම නියර රැහැලා ඉවරයි දැන් මොකද්ද කරන්න කියලා. ඒක නිසා දැන් නම් මම ප්‍රථම ධ්‍යානයේ ඉන්නේ හාමුදුරුවනේ දැන් ප්‍රථම ධ්‍යානයේ කොහොමද නිවනට හරවන්නේ කියලා අහන්න ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙමත් අහන ප්‍රශ්න ඉතුරු වෙනවා. ප්‍රථම ධානය කොහොමද නිවනට හරවන්නේ කියලා. එතකොට මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ධානය ලබාගත්තේ කියන එක. එතකොට අපිට හැම වෙලාවකදීම විජේ නුවණක් තියෙන්න ඕනේ. අපි කරන දේ ගැන. ඒක නිසා ධම්මවිචේ සම්බුද්ධයන්ගේ නූපන් ධම්මවිචේ සම්බුද්ධයන්ගේ උපදින්න උපන් ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වැඩෙන්න. එයාට පෙන්වන එකක් පරිපූර්ණ කතාවක්. විමසලා නැවත අහමින් මේක කොහොමද වෙන්නේ කියලා හොඳට ඒ තමන් යන්න හදන මඟ ගැන හොඳට ඉස්සෙල්ලා විමසලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට තමයි එයාට මෙනෙහි කරන්න කාරණා තියෙන ධම්මවිචේ සම්බොච්චංගේ කියන එක තුළ. මෙනෙහි කරගන්න යාළඟ දෙයක් නැත්තම් දැන් මොකද කරන්නේ? එතකොට තව කාගෙන් හරි අහන්න වෙනවා කියලා. එතකොට අපි ළඟ දැනුම තියාගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්න තියෙන්නේ අපි ළඟ දැනුම නැතුව අපි පටන් ගන්නවා නියර රහින එක්කෙනත් එක්ක පැත්තකට ගිහිල්ලා අපිත් රහිනවා නියරක් ගේ හදන්න කියලා හිතාගෙන. ඒකින්ද අපි කෙලින්ම පටන් ගන්නවා භාවනාව කියන එක තුළ අපි දන්නේ නැහැ දැන් වඩන්නේ මොකක්ද කියලා. අපි වඩනවා සිහියයි සමාධියයි වඩනවා. අපි දන්නේ ධම්ම විචේ. අපි මොනවද විමසන්නේ මෙතන මොකද්ද ධර්මතාවය? ඒ දේ නොදැන වැළුවට වැඩක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝගේ භාවනාවත් හැදෙන්න ඕන තැන කියන්නේ මේ කියන්නේ සමත කම්මතහන තුළ සිහිය හිතටක් වඩන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සමාධිය විතරක් වඩන්න කියන එකක් නෙමෙයි. භාවනාවටම අදාළ තව කොටස් ගොඩක් තියෙනවා. අපි කතා කරන දර්ශනය සාක්ෂාත් කරගන්න යන්න තියෙන මඟ මේ කතා කරන්නේ. එතකොට ඒක විතරකුත් සමහර වෙලාවට හරියන්නේ නැහැ. සමහර වෙලාවට වත්තු විසද කිරියතා. ධම්මවිචේ සම්බුද්ධයන්ගේ උපදින්න හේතුවක් වත්තු විසද කිරියතා කියලා කියන්නේ වස්තු ධර්මතා පිරිසිදුව තියෙනවා. ඒ කියන්නේ කුණුබලක ඉඳලා භාවනා කරන්න කියලා නෙමෙයි පිරිසිදු තැනකට වෙලා ටිකක් ඉන්න තැන අස්පස් කරලා පිරිසිදුව නාල කියලා මේ දේ කරන්න කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? සමහර වෙලාවට ප්‍රායෝගික ජීවිතයේ තුල භාවනා කරන්න යනකොට සමහර වෙලාවල් තියෙන මුකුත්ම කරන්න බෑ. භාවනා කරන්න හිතෙන්නේ නැහැ, පොතක් පතක් කියවන්න හිතෙන්නේ නැහැ, සමහර වෙලාවලට නිදා ගන්න හිතෙන්නේ. එතකොට එයාට අවශ්‍ය වෙන වස්තු පිසුද කිරීමට. තියෙන අඳුම් පැනඳුම් ටිකත් එක්ක ඔක්කොම හොදලා හොඳට නාල කියලා ගෙදර අස්සල හොඳට නාල කියලා ඉන්න බලන්න. එතකොටම හිත නෑවිලා නැද්ද කියලා? හිතයි නෑවෙන්නේ. අපි කය නාගන්න ගියාට ඇත්තටම නෑ වෙන්නේ හිත. අපි ඇඳුම හේතුවට ඇත්තටම හේදෙන්නේ හිත. අපි gedara අතු ගෑවට ඇත්තටම අතු ගන්න හිත. අර තියෙන ලක්ෂණ ටික අයින් වෙලා අපිට මේ ධර්ම කාරණා ටික මෙනෙහි කරගන්න අවශ්‍ය පැහැදිලි මානසක් හදලා තියෙනවා. ඒක නිසා ධම්මවිචේ සම්බුද්ධයන්ගේ උපකාර කාරණාවක් තමයි මේ වස්තු විසද කිරියතා කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා ඉන්ද්‍රිය ධර්මතා ටික සමව පිළිටව ගන්න මේ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ තුලින්ම අපි නැවත නැවත උත්සාහවත් වෙන්න ඕනේ. සිහිය හරි මඟට යොමු කරවන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ. සිහිය කියන එක හරි මඟට යොමු කරවන්නේ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ. එහෙම නැතිනම් තව විදිහකින් කියනවා නම් මේ තමයි ගුණාංගි පස්සෙන් එන නගුල. ගුණාංගි පස්සෙන් එන නගුල. මේකෙන් තමයි කෙලෙස් මුල් සිඳින්නේ. මේක තමයි අවශ්‍ය දේ. ඊට පස්සේ තව ලක්ෂණයක් දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. දුෂ්ප්‍රඥ පුද්ගලයන් දුරු කරන්න වෙනවා. පරිවර්ජනේ ප්‍රහාතවය. දුෂ්ප්‍රඥ පුද්ගලයන් ඒ කියන්නේ මේ නුවණ නැති කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි අය ගැන මේ කියන්නේ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්නම් පරිවර්තනයෙන් පහකර යුතුයි. කොච්චර කිව්වත් කියනවා නම් මේ තියනවනේ කොහෙද නැත්තේ කියලාම අහනවා නම් දැන් මොකද කරන්නේ? කොච්චර කිව්වත් අලිය ගහනවම නම් දැන් මොකද කරන්නේ? එතකොට සිද්ධ වෙනවා අපිට අපේ ගමන යන්න. එතකොට දුෂ්ප්‍රාඥ පුද්ගලයින් පරිවර්ජණයෙන් පහ කළ යුතු වෙනවා. ඊට පස්සේ පඤ්ඤාවත් පඤ්ඤවන්ත පුද්ගල පරිසේවලතා නොනැති ඒ ඒ ධර්මයේ කතා කරන නොනැති පුද්ගලයෝ නැවත නැවතත් ඇසුරු කරන්න ඕනේ. එතකොට උපන් ධර්ම මාර්ගයේ පැහැදිලි වෙනවා නෝපන් ධර්ම මාර්ග උපදිනවා. ඊට පස්සේ ගම්භීර ඥාන පච්ච වේකනතා ගැඹුරු නුවණවල් මෙනෙහි කරලා දරා ගන්න ඕනේ. ගැඹුරු නුවණවන් ගැඹුරු ඥානයන් පිළිබඳව හොඳට තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් අපි කියනවා නම් චතුරාර්ය සත්‍ය පංචපාදානස්කන්ධේ පටිසම්පාදයේ ආදී ගැඹුරු ධර්මතා මෙහි කිරීමේ හැකියාව තමන් තුළ තියෙන්න ඕනේ. එතකොට තද විමුක්තතා ඒක නැමුණු බව තියෙන්නත් ඕනේ. ඔන්න ධම්මවිචේ සම්බුද්ධයන්ගේ උපද්ද ගන්න අවශ්‍යතියි. ඔකෙදි කෙනෙක් කතා කරන දෙයක් ඔච්චර දෙයක් දැනගන්න ඕනේ නිවන් දකින්න නිවන බොහොම සරලවම දකින්න පුළුවන් දෙයක්. ඉතින් පොඩි ළමයි පොඩි ළමයින්ටත් නිවන් දකින්න පුළුවන් නේ සුනීත සෝපාකත් ඒ කාලේ නිවන් දැක්කේ නැද්ද? ওই පංචපාදානස්කන්ධය ඉගෙනගෙන නිවන් දැක්කේ කටිලි සමුපාදය ඉගෙනගෙන සුනීත සෝපාක නිවන් දැක්කේ නෑ නිකන් ඉඳලා නිවන් දැක්කේ. එහෙනම් නිවන කියන එක ඔච්චර සංකීර්ණ වෙන්න බෑ කියලා. එතකොට මට තියෙන ප්‍රශ්නය බෑ කියලා කියන්නේ තමන්ගේ මොන ඥාණයෙන් දැකලාද ඒ අයගේ ප්‍රඥා ඉන්ද්‍රිය මොනතරම් වැඩිලා තිබුණ බව දැක්කද කියන එක. නුවණැති බව පඤ්ඤේන්ද්‍රිය මොනතරම් වැඩිලා තිබුණද කියන එක එයයි දැක්කද. ඒ දකින් නැතුව අපි කොහොමද ඒ අයගේ දේ ගැන කතා කරන්නේ? සරියුත්තරුන් වහන්සේටවත් බැරි වුණා නම් තමන්ගේ ශිෂ්‍යයව ඉක්මව ගන්න අවශ්‍ය දේ දෙන්න අපි කොහොමද තීරණය කරන්නේ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මතා මෙච්චර වැඩි නැහැ කියලා. එහෙනම් අපි සරියුත්තරුන් වහන්සේටත් එදී මහා ප්‍රඥාවක් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්න වෙනවා. බුදු වෙන්න වෙනවා කොටින් කියනවා. ඇයි? හැම වෙලාවකදීම ආශයානුසේ ධර්මා ඥානය උපදෝගෙන මෙයාගේ මේ ඉන්ද්‍රිය මෙච්චර වැඩිලා මේ ඉන්ද්‍රිය මෙච්චර අඩු වෙලී වැඩිලා තියෙන්නේ කියලා ඉන්ද්‍රිය ධර්මතාවයේ අඩු වැඩි බව බලලා දැන් අපිට යාට කියලා දෙන්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්මයේ පෙන්වනකොට අඩු තැනින් අල්ලලා දෙනකොට ඒ අය වහා අවබෝධ කරගත්තා. දැන් ඔය අයගේ අඩු තැන දන්නේ නැතිකොට නැවත නැවතත් හැම පැත්තම හැම පැත්තෙම කියලා දෙන්න වෙනවා. එතකොට තම තමන් සතුයි තම තමන්ගේ අඩු කාරණාව පුරව ගන්න තියෙන්නේ. සමහර වෙලාවට චතුරාර්ය සත්‍යය කියලා චතුරාර්ය සත්‍යෙම පැයකම ආරක්ෂිත කියලා ඉවර වුණාම ආවුදුනේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් හරි අහනවා. ඉතින් එහෙම බවක් හරි තියනවා. ඒ තමයි එක එක්කෙනාගේ ඉන්ද්‍රිය නානත්වය. ඒකට දොස් කියන්නේ ඒක තමයි ඉන්ද්‍රිය නානත්වය. මේ සත්පුද්ගල භාවය ගැන කතා කරලා ඉවර වෙනකොටම ආපහු පුද්ගල භාවය ගැනම අහනවා යමක්. එතකොට ඒක තමයි පුද්ගල නානත්වය. එතකොට එයා ඉන්න තැන ඉඳලා ඕනේ කර්ම පැහැදිලි කරලා දෙන්න. එයා ඒක එයාට ඇති වූ ප්‍රශ්නය. අපි ඒක හෙලා දැක්විය යුතු දෙයක් නෙමෙයි. ඒක තමයි එයාට තියෙන ලොකුම ප්‍රශ්නය. එයාගේ ඉන්ද්‍රිය අතුලේ. ඉන්ද්‍රිය වේමත්තතාවය. ඒක නිසා අපිට ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල අපිට මෙන්න මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මතා ටික ගැනත් හොඳට නුවණක් ඇති වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපිට හොඳ ඥාන දර්ශනයක් ඇති වෙන්නත් අවශ්‍යයි. එතකොට මේ ධහම විමසන බව හැම වෙලාවකදීම දකින්න මොකද්ද? ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ ධර්ම විමසන බව තුළ ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙනවා කියනකොට ධම්මානුපස්සනාව තුළ කරුණු පැහැදිලි කරන හැම වෙලාවකදීම සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ ධර්මතාවයන් දකින බව. නීවරණ ධර්මතාවයන්ගේ දුරු වෙන බව. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින බව. ඊට පස්සේ ආයතන ධර්මතාවයන් ටික දකින බව. ඊට පස්සේ මේ කියන කාරණා ටික හැම වෙලාවකදීම ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වචන කෙනෙකුට වැඩෙන දේ. බොජ්ජංග ධර්මතාව ගැන බලන බව ධම්මවිචේටම අයිති කාරණයක් තමයි බොජ්ජංග ධර්මතාවය ගැන බලන එක. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන බලන එක එක. සතර සතිපට්ඨානය ගැන මේ විදිහට වඩන කෙනෙකුට තමයි නිවන් අවබෝධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැනෙනවා. එතකොට දැන් ඔය ධර්මානුපස්සනාව තුළ සම්පූර්ණයෙන් වැඩෙන්නේ මොකද්ද? ධම්මවිචේ සම්බොච්චංගේ ධම්මවිචේ සම්බොච්චංගේ අපි කතා කරා ලෞකිකවත් වැඩෙනවා ලෝකෝත්තරවත් වැඩෙනවා කියලා මේ බොහොම සියුම් කාරණා එතකොට සතිපට්ඨානය තුල සිහිය පිහිටුවීම තුල අපි සතිපට්ඨානය කියලා කතා කරා මොකද සතිපට්ඨානය මාර්ගයේද මාර්ග සත්‍යයේද මාර්ගය එතකොට ධර්මානුපස්සනාව දැන් පංච උපාදානස්කන්ධයේ බඳ බව මාර්ගයේ මාර්ග සත්‍යය. එතකොට ඇයි එහෙනම් සතිපට්ඨානය මාර්ගය කියලා කිව්වේ? එතකොට ධර්මානුපස්සනාව සතිපට්ඨානයක් නෙමෙයිද? ප්‍රශ්නයක් තියෙනවා. ආයතන ටික දකින්න බව මොකද්ද? සලායතන නිරෝධයේ දකින්න බව තියෙනවා නම් ඒක මාර්ගයේද මාර්ග සත්‍යද? මාර්ග සත්‍ය. මොකද කියන්නේ? එතකොට දැන් මේ මාර්ග සත්‍ය කියන එක තුල නම් විස්තර කරනවා දැන් මොකද්ද? හැම වෙලාවකදීම ඒක විස්තර කරනවා සද්ධම්මානුපස්සනාව තුල. එතකොට දැන් ධම්මානුපස්සනාව මාර්ගයේද මාර්ග සත්‍යද? ධම්මානුපස්සනාව එතකොට මාර්ග එතකොට සතර සතිපට්ඨානේ ඉස්සෙල්ල කිව්වා සතර සතිපට්ඨානේ මාර්ගය කියලා දැන් කියනවා ධම්මානුපස්සනාව මාර්ග සත්‍යයි කියලා. එහෙනම් කියන්නේ සතිපට්ඨාන තුනක් මාර්ගය එකක් මාර්ග සත්‍යයි කියලා. එතකොට දැන් සතිපට්ඨාන භාවනාව කියන එක වෙනම පෙන්නනවා. සතිපට්ඨාන භාවනාව මාර්ග සත්‍ය එක හරි. නමුත් පංච පාදානස්කන්ධයත් වෙනවා ආපහු වෙනවා සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. එතකොට දැන් අරක සතිපට්ඨානයේ මාර්ග සත්‍යයයි කියලා අපි කිව්වට ඇත්තටම එතන වැඩෙන්නේ මාර්ගය. එතන වැඩෙන්නේ මාර්ගය. බොහොම වරදව වටහා ගන්න එපා බොහෝ සියුම් කාරණාවක් නේ කියන්නේ. පංච පාදානස්කන්ධයේ උදේවැය බලන එක මාර්ග සත්‍යයට නෙමෙයි වැටෙන්නේ මාර්ගයට අදාළව. ඇයි මාර්ගයට අදාළව වැටෙන්නේ? හැම වෙලාවකදීම බලන බව තුල යම් නුවණක් ඇති වෙනවා නම් ඒ නුවණ මම එදා කිව්ව කාටවත් ඔක වැඩි තේරුන්නේ නැහැ මම හිතුවා තේරෙන්නේ නැතුව ඇති ඒ නුවණ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වස්සග්ග පරිණාම කොට වඩන නුවණ. ඒ නුවණයි මාර්ග සත්‍යය. මාර්ගය මෙහි කරන බව. මේ නුවණ උපද්දවන්න මානසිකාරයේ උපකාර වුණා. හැබැයි නුවණ මානසිකාරය නෙමෙයි. පංචපාදානස්කන්ධයේ මෙනෙහි කරන බව මානසිකාරය මානසිකාරයේ නුවණ නෙමෙයි මේ ටිකෙන් හදපු ඵලය ගෙඩිය කියන්නේ ගහද ගෙඩිය කියන්නේ ගහ නෙමෙයි ගහ වැය වෙලා හදපු ඵලයක් ඒ වගේ හැම වෙලාවකදීම මේ නුවණ හැම වෙලාවකදීම ඵලය මිසක වෙනත් දෙයක් නෙමෙයි. මේ නුවණ තමයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරන්න පුළුවන් නගුලේ තියෙන දැඩි ටික. මේ නුවණ නැත්තම් මේක හාන්න බෑ නගුල ගියේ තිබ්බට. මේ නුවණ අවශ්‍යයි. මේ නුවණ උපදව ගන්න තමයි අපි අර මානසිකාරයේ පවත්න්නේ. ඒ මානසිකාරයේ පවත්න බව හැම වෙලාවකදීම මාර්ගය. පංචපාදානස්කන්ධය ගැන හිතන තම දැන් ඕගොල්ලන්ට මාර්ගය. ඒකේ උදේවී ඥානය උපදව ගන්න එක උදේවැය දකින්න බව මාර්ග සත්‍යය. ඒ තුළ උපදිනවා නම් නුවණ ඒ නුවණ හැම වෙලාවකදීම මාර්ගපත්‍යයි. ඇයි එහෙම කියන්නේ? අරක මාර්ගය වෙන නිසා තමයි විදස් විදර්ශනා පූර්වාංගම සමතේ වෙලෙන්නේ. විදර්ශනා පූර්වාංගම සමතේ වෙලෙන්නේ හැම වෙලාවකදීම අරක මාර්ගය වෙන නිසා. සමතේ කියන එක මාර්ගයට අයිති කාරණේ. එතකොට මේ විදර්ශනාවෙන් හිත එකඟ කරලා දෙනවා. ඒ විදර්ශනාවෙන් හිත එකඟ කරන බව හැම වෙලාවකදීම විදර්ශනා පූර්වාංගම සමතය. ඒක මාර්ගය. මාර්ග සත්‍ය ඇත්තටම මේ මාර්ගයෙන් උපද්දවන අර විචය නුවණ. එතකොට ධර්ම විචය සම්බොජ්ජංගයේ එකම ධර්ම විචය සම්බොජ්ජංගයේ දැන් කොටස් දෙකකට බෙදෙනවා. පංචපාදානස්කන්ධය ගැන හිතන කම තියෙනවා නම් හිතන කම මේ මෙනෙහි කරන බව මාර්ගය. මේ මෙනෙහි කිරීම තුළ යම් නුවණක් උපද්දවනවා නම් ඒ නුවණ මාර්ග සත්‍යයයි. එතකොට ඒකත් ධම්මවිචේ සම්බුද්ධයන්ගේ අන්න ඒ නුවණ වස්සඟ පරිණාමයි. කෙලින්ම නිවනට. ඒ නුවණ කෙලින්ම නිවනට උපකාර කරන්නේ. ඒ නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න බව හැම වෙලාවකදීම මාර්ග ඵලයි. නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න බව මාර්ගඵලයයි. ඒ නුවණ පිහිටා සිටින මට්ටමට හැම වෙලාවකදීම අපිට ගන්න වෙනවා ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න බවට. එතකොට මේ නුවණ උපද්ද ගන්න වැය වෙන මහන්සි වෙන ටික තමයි මාර්ගය වෙන්නේ. ඔබ නැවත වතාවක් නැවත නැවත මම කීප සැරයක් කිව්වා හැබැයි මම හිතන්නේ නැහැ කාටවත් මතකයි කියලා. නුවණ කියන එක මේක නුවණක් වෙන්න ඕනේ. නුවණටයි ආශ්‍රෝෂය වෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මේක නුවණක් බවට පත් වෙනවා කියලා කිව්වේ අන්න ওই කාරණාව නිසා. මේ නුවණට ඇත්ත පෙන්වන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මෙනෙහි කරන මානසිකාරය හේතුයි නුවණ උපද්දවන්න නුවණෙන් තමයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන්නේ. එතකොට හැම වෙලාවකදීම අපිට මේ නුවණ උපදින්න නම් අපිට අවශ්‍ය වෙනවා මානසිකාරය පවත්වන්න. මොකේද? අර විදර්ශනාව පැවැත්විය යුතු විෂයක් ශාස්ත්‍රයේ. එතකොට අපිට ඔන්න ධර්මානුපස්සනාව දැන් මාර්ගයේද මාර්ග සත්‍යද? දැන් මාර්ගයේ මාර්ග සත්‍ය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා හැම භාවනාවක්ම අගට ওই කොටස පෙන්නනවා. අරගෙන බලන්න හැම කොටසක්ම අගට ওই කොටස නැවත නැවතත් පෙන්වනවා. ඉතින් උදේවැය බලන එක වෙනමම භාවනාවක් නම් මම අහන්නේ ඒක එක තැනකින් පෙන්වුවාම ප්‍රමාණවත් නැති වෙයිද? ධර්මානුපස්සනාවටම අදාළව එක භාවනාවක් විදිහට පෙන්වනවා සමුදේ ධර්මානුපස්සීවා, වය ධර්මානුපස්සීවා, සමුදේ වය ධර්මානුපස්සීවා. ඇයි එහෙම නොකිය ධම්මානුපස්සනාව තුල නීවරණ ටික පෙන්නා නීවරණ පබ්බේ ඉවර වෙනකොටම කියනවා සංදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සංදේ වය ධම්මානුපස්සීවා ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන පෙන්වලා ඉවර වෙලා ස්කන්ධ පබ්බේ ඉවර වෙනකොටත් කියනවා සංදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සංදේ වය ධම්මානුපස්සීවා ආපහු ආයතන ටික විස්තර කරලා ආයතන ටික ඉවර වෙනකොටත් කියනවා සමුදේ ධර්මානුපස්සීවා වය ධර්මානුපස්සීවා සමුදේ බැල. ඇයි මේ නැවත නැවත නැවත නැවත අවධාරණය කරන්නේ? මේ ධර්මතාව ටික සම්මාශනය කරනකොට ඇති වෙන්න අවශ්‍ය නුවණ තමයි මේ කතා කරන්නේ. මේ ධර්මතාව ටික සම්මාශනය කරනකොට අපිට ඇති වෙන්න ඕනේ උදයව් විඥානය. උදේ රැය ගැන දැනුමක්, සමුදේ ගැන රැය ගැන සමුදේ රැය ගැන දැනුමක් ඇවිල්ලා තියෙනෝනේ නුවණක් ඇවිල්ලා තියෙනෝනේ. ඒ නුවණ උපයගත් උපයගත් දේ දැන් තියෙන දේ. ඒක තමයි භාවිත කරන්න තියෙන්නේ. ඒ නුවණ උපය ගන්නසම් අපිට උපය ගන්න වෙනවා භාවනාව තුළ. සතිපට්ඨානයේ තුළ උපය ගන්න වෙනවා. අපිට මහන්සි වෙන්න වෙනවා ආයුධ ටික හදාගන්න. අපිට ඕනේ ආයතනය හදාගන්න නගුල නගුලේ දැස ටිකක් එක්ක හොඳට හදාගන්න වෙන ශ්‍රමය තමයි හැම වෙලාවකදීම සතිපට්ඨානය. එතකොට සතිපට්ඨානේ ධර්මානුපස්සනාව මේකට අවශ්‍ය ධර්ම විචය අපි හදනවා හොඳට. ඒ ධම්ම විචේ ලෝකෝත්තර ධම්ම විචේ බවට අපිටපත් වෙන වස්සග්ග පරිණාම වූ ධම්ම විචයක් බවටපත් වෙන කොතනින්ද හැම වෙලාවකදීම හදලා දෙනකොට අර සමුදේ වැය දකින්න නුවණ හදලා දෙන තැන. තේරුණාද ගැඹුරු වැඩි. එතකොට ඒක සම්පූර්ණම කාරණා දෙකක් එතකොට. ඔය කියන විදර්ශනාව කියන එක දැන් වැටිලා තියෙන්නේ මාර්ගයටද මාර්ග සත්‍යයටද? මාර්ග සත්‍යයට. මාර්ගයට. පංච උපාදානස්කන්ධය කියලා හිතනකම මානසිකාරයේ වැටුනේ මාර්ගයටද මාර්ග සත්‍යයටද මාර්ගයට. ඒ මෙනෙහි කිරීම තුළ ඇති වුණු නුවණ වැටුණා මාර්ග සත්‍යයට. එතකොට ඒක නුවණ. නුවණේ ලක්ෂණය තමයි තමාට තමාව පෙන්වන බව. අනිත්‍යකයේ ලක්ෂණය ඔගොල්ලන්ට මෙනෙහි කරන්න ඇති කර ඉතුරු ඉතුරු කරලා තියෙන බව. ඒකයි ඔයගොල්ලෝ අහන්නේ පංච උපාදානස්කන්ධය ගැන හිතන කෙනා ඉන්නෝ නේද කියලා. පංච උපාදානස්කන්ධයක් කියලා බලන්නා කෙනා දෙවෙනි පාර බලන්නා ඉන්නකොට මේ ඉස්සෙල්ලා ඇති වෙච්ච කෙනා නිත්‍ය කරගෙන නෙමෙයිද දෙවෙනි කෙනා බලන්නේ. ඉස්සෙල්ලා ඇති සංඥාව නෙමෙයිද දැන් මේ උදයවුවේ බලන්න යන්නේ. ඇති සංඥාව තුල. නමුත් එතන ඇති වෙන නුවණට ඒකට කියනවා ආලෝකෝ ආලෝකය ආලෝකය කියන්නේ මේ භෞතිකව තියෙන ආලෝකය නෙමෙයි නුවණ නැමැති ආලෝකය. ආලෝකයේ ස්වභාවය මොකද්ද? ආලෝකවත් බව. බාහිර විතරක් නෙමෙයි ආලෝකයේ ආලෝකයක් පෙන්නනවා. ආලෝකයේ ආලෝකයේ අඳුරු කරලා බාහිර විතරක් එළිය කරනවද? නැහැ. ආලෝකයේ හැමදේම එළිය කරනවා. එතකොට අන්න ඒ වගේ මේ නුවණින් හැමදේම එළිය කරනවා. ආලෝකය කියන දේ හැමදේම එළිය කරා වගේ මේ නුවණින් හැමදේම එළිය කරනවා. එකක් ගැනවත් අන්ධකාරයක් තියන්නේ තමන් ඉතුරු වෙන්න තමන්ම හැංගෙන්න එකක්වත් තියන්නේ එතකොට මේ නුවණ ඇති වෙන කෙනා නිරෝධයම සාක්ෂාත් කරන නුවණ බවට පත් වෙනවා. එතකොට එයාට නුවණවත් තියනවා කියන්නේ ඒ තුලද එයාට නිරෝධයමයි සාක්ෂාත් වෙන්නේ. ඒක දැන කතාවෙන්න මේ හදේ තියෙන පාෂාණ කොටසක් කියලා හරි. ඔහොම බොහොම සියුම් සිද්ධියක්. හැම වෙලාවකදීම ධම්මවිචේ සම්බොජ්ජන්ගේ එතෙන්ට වැඩෙනකොට ඔන්න ඔය කාරණාව ළඟට එනකන් එන්න ඕනේ. වස්සග්ග පරිණාම කොට ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වැඩෙනවා. එතකොට ධම්මවිචේ මාර්ගයේ වැරදි කිව්වේ නැහැ. මාර්ගය හරි හරි මාර්ගය තියෙනවා හැබැයි වැරදි මාර්ගයක් තියෙන එකයි ප්‍රශ්නේ. මාර්ගය කියන එක දැන් සීතල කියන එක උණුසුමේ තියෙන අඩුම අගය සීතල වැඩිම අගය උණුසුම ගින්දර. එතකොට මේ ඔක්කොම තේජෝ ධාතු නෙමෙයිද? තේජෝ ධාතු ලක්ෂණය. ඔගොල්ලන්ට මාර්ගය හැම වෙලාවකදීම තේජෝ ධාතු වගේ. නිවන් දකින්න පංච පාදානස්කන්ධේ විදර්ශනා කරන තැනට මාර්ගය ඊට පස්සේ මිත්‍යා දිට්ඨිය ළඟට යනකම මාර්ගය. මිත්‍යා දිට්ඨිය ළඟට යනකම මාර්ගය සම්පූර්ණම අහසට පොළොවගේ. එතකොට කවදාවත් මාර්ගයේ මාර්ග සත්‍යයේ එකක් වෙන්නේ නැහැ. ඒක දෙකක්මයි. අපිට දුර දිහා බලනකොට අහසයි පොළොවයි එකට ගෑවෙනවා පේනවා. එහෙම නෙමෙයි දුර බලනකොට අහසයි පොළොවයි එකට ගෑවෙනවා පේනවා කියනවා සිටිජේ කියලා. ඒ වගේ දැන් මේ නුවණ දුර කියලා අපිට පේනකොට අපිට පේනවා මාර්ගයයි මාර්ග සත්‍යයයි එකයි කියලා විදර්ශනාව තුළ. නමුත් එතෙන්ට ගිහිල්ලා බලනකොට ගෑවිලාද? නැහැ. මේ දෙක දෙකක්මයි. ඒක නිසා අන්නේ ඒ අර්ථයෙන් දැනගන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එක හැම වෙලාවකදීම ඔය අර්ථ දෙකින් වැඩි යුතුයි. එතකොට අද මාර්ගයේ තුල උපදවනවා උපද්ද ගත්ත නුවණ. මම කලින් කියලා තියෙනවා මොකද කිව්වේ? තමා ළඟ තියෙන දේ ඕනේ භාවිත කරන්න කියලා. තමා ළඟ ඇති දේ ඕනේ භාවිත කරන්න. එහෙම නැත්නම් සිද්ධ වෙනවා ඒ ඇති ආයතේ උපේ ගන්න. එතකොට දෙයක් කරලා ආයතේ උපේ ගන්නවා, උපේ ගත්ත ආයතේ භාවිත කරනවා. මේක සම්පූර්ණ දෙකක් නෙමෙයි ක්‍රියාවලිය. ආයුධය හොයාගන්න එකයි හොයාගත් ආයුධය භාවිත කරන එකයි සම්පූර්ණම දෙකක්. දැන් ආයුධය හොයාගන්න එක තමයි මාර්ගයට අදාළ කොටස නේ. පංච පාදානස්කන්ධයේ උදේවැය බලන්නේ සලායතන නිරෝධයට හිත තියන්නේ මේ මොකක් සඳහාද ආයුධය හදාගන්න. ඒ තමයි මේ නුවණ නුවණ හදාගන්න. දැන් නුවණට හිත තියෙනකොටම මොකද්ද වෙන්නේ? අර ආශ්‍රව ධර්මතාවය ක්ෂේරණ. ඊට පස්සේ ඇති නොවන භාවිත කරන්න පුළුවන් ඒ කෙනාට. ඒ නිසා තමයි කියන්නේ අපි භාවනා වැඩසටහනේ විශ්වය ගැන කතා කරලා තිබුණා. ඔයගොල්ලන්ට ওই කාරණාව අහු නොවනට. ඒක නිසා කෝ එකපාර හිත තියෙනකොටම මේ බව පේනවා නම් ප්‍රශ්නයක් නැහැ. නම් පේන්නේ නැත්නම් නැවත මෙහි කරන්න මානසිකාරය එතන රූප මේ අනාත්ම රූපේ ලක්ෂණේ බලලා මෙහි ඇති කරගත්ත ධර්මතාවය ගැන නැවත නැවතත් හොඳට හිතට කාවක් ගන්න. හිතට ගහගෙන හරි මේක ගහලා හරි පෙන්වලා දෙන්න කියලා කිව්වේ ඒ හේතුව නිසා දෙවෙනි තුන්වෙනි පියවර තමයි. ඒ පෙන්වන්න නැත්තම් කේස්ලොම් නියද සම්මාස්නහර ඇටයට මිදුළු කියලා මේ ටික කොටස් කොටස් කරලා හරි පෙන්වන්න කිව්වේ ඒක. ඒකත් මාර්ගය. එතකොට හැම වෙලාවකදීම දැන් අර ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන යම් නුවණක් තියෙනවා නම් අන්නේ නුවණට ධම්මවිචේ සම්බුද්ධංගය වසග්ග පරිණාම කොට වඩන කොටස. එතකොට දැන් ඔන්න සති සම්බොජ්ජංගයේ ඔයගොල්ලෝ ගලප ගන්න උතෙන්ද? සති සම්බොජ්ජංගය ගලප ගන්න උතෙන්ද? මේ සති සම්බොජ්ජංගයේ ඔය තැන් දෙකටම උපකාරක. ලෞකික වශයෙන් අරමුණක් අරගෙන මාර්ගයේ තුල ඒ අරමුණ තුල හිත පිහිටෝගෙන ඒක වඩන්න සති සම්බොජ්ජංගය උපකාර කරනවා. ලෝකෝත්තර ධර්මතාවයේ පෙන්වන්න සති සම්බොජ්ජංගය උපකාර කරනවා. එතකොට මේ සති සම්බොජ්ජංගය බොහොම ගැඹුරට කතා කරන්න පුළුවන් තරම්. මෙතන ධර්ම විචයත් එක්ක යොදනකොට හැම වෙලාවකදීම අතීත අන්තය ඇසුරු කරන හිත වර්තමානයට පුරුදු කරන එකයි සතිය තුල කරන්නේ. ඒක පැහැදිලි වෙලා තියෙනවා. අතීත අන්තයේ අනුව ඔයගොල්ලෝ හිත හිත ඉන්නෝ නම් සති නිමිත්ත සිහිය පවත්වන්න පුළුවන්. අතීත අතීතය ගැන වෙච්ච කියපු කරපු දේවල් ගැන හිත හිත ඉන්නවා නම් ඉරියාපතේ තුල සිහිය පවත්වන්න පුළුවන්. වෙනකම් හිත පිටට යන්න ගන්නවා. එතකොට මේ රළු වශයෙන් හිතට පුරුදු කරනවා කොහොම රළුවේ? තාම සංඛාර මට්ටමට යන්නේ නැහැ. නමුත් මේ මට්ටමින් හිතට ගතියක් පුරුදු කරනවා. හිතට පුරුදු වෙන්නේ හැම වෙලාවෙම ගති ටිකක්. ක්‍රියාව නෙමෙයි පුරුදු වෙන්නේ ක්‍රියාව තුළ ඇති ගතිය හිතට පුරුදු වෙන්නේ. හිතෙන් උපද්දන්නේ නැවතේ ගතිය. ලෝකෙට පේනවා ක්‍රියාව කියලා. නමුත් හිතෙන් උපද්දන්නේ ගතියක්. එතකොට මේ සිහිය කියන එක හැම වෙලාවකදීම අපිට බාහිර ගතියකින් ඉදිරිපත් කරන අතීතය අතහැරලා අනාගතයේ නූපදින අනාගතයට යන්නේ නැතුව මේ මොහොතේ සිහිය පවත්වන්න තමයි මේ සති නිමිත්ත සහ ඉරියාපතපපේ පුරුදු කරන්නේ. වර්තමානයේ තුල සිත පවත්වන්න. එතකොට ඒ සිහියම අපිට ලෝකෝත්තර ඥාන දර්ශනයේ තුල අතීතාන්තය අතහැරලා අනාගතාන්තය අතහැරලා වර්තමානයේ තුල ඇත්ත දකින්නත් ඒ සිහියම උපකාර වෙනවා. මේ නුවණ යොදා ගන්න වෙන්නේ වර්තමාන සිහිය විසින් අල්ලලා දුන්න අරමුණට නෙමෙයි. සිහිය විසින් අල්ලලා දුන්න අරමුණට. ඒකයි චින්සුකෝපන සූත්‍රයේදී පණිවිඩයේ විපස්සනාව විතරක් අරගෙන ආවේ නැහැ. පණිවිඩය අරගෙන ආව දෙන්නේ කවුරු දෙන්නා? සමත විපස්සනාව. මේ දෙන්න පරිවිදි අරගෙන ආවේ එක්කෙනෙක් විතරක් නෙමෙයි මොකද එක්කෙනෙක් අල්ලගත්ත අනිත් එක්කෙනා තමයි අරගෙන යන්නේ. පණිවිඩය එක්කෙනෙක් අල්ලගත්ත අනිත් එක්කෙනා දෙවිදින. ඕක තමයි කරන්නේ වෙලාව. සමතයෙන් එන අරමුණ අල්ලලා දෙනවා විපස්සනාවෙන් ඇත්ත පෙන්නනවා. එතකොට දැන් ඒ මෙනෙහි කරන මෙනෙහි කිරීම සමතේ කොටසක් අර ඇත්ත පෙන්නන විචේ නුවණ විදර්ශනාව වෙලා එතනදී ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට ඔන්න ධම්මවිචේ සම්පෝච්ඡංගයේ ඔන්න ඔය තැන් දෙකේදී මාර්ගයේ විදිහට වැඩෙන පිළිවෙලක් තියෙනවා. මාර්ග සත්‍ය විදිහට වැඩෙන පිළිවෙලක් තියෙනවා. දන් දෙනකොට කර්මස්සකත සම්මා දිට්ඨිය තුල කර්මයේ කර්මඵලය අදහන නුවණ තුල පිහිටා ඉඳලා දන් දෙනවා නම් ඒ ගැන විමසනවා නම් නැවත නැවත කෙසේද මේ කර්මඵල සකස් වෙන්නේ කියලා ඒකත් ධම්මවිචය. ඒකත් ධම්ම විමසීමක්. හැබැයි ඒක දර්ශනීයට අදාළයි සම්මාසගත සම්මා දිට්ඨියට. ඒ වගේම යම් කෙනෙක් විදර්ශනා නුවණ තුළ උපද්ද ගන්න ප්‍රඥාව තියෙනවා නම් ඒකත් ධම්මවිචයයි. ඒකට ඒක හේතුයි මාර්ග සත්‍ය තුළ සමුදය සත්‍ය නැති කරන්න. මාර්ග සත්‍ය තුළ සමුදය සත්‍ය නැති කරන්න තියෙන ආයුධය තමයි යෝග. එතකොට මම හිතනවා ධම්මවිචය සම්බෝධයන් කියන්නේ පැහැදිලි ඇති කියලා. තේරුනේ නැද්ද දැන් පැහැදිලි කරගන්න වේද? තේරුණාද? දැන් කතා කරත් හොඳයි. සංසමේ රූපකාණ්ඩයට පැහැදිලි කරනවා සංසමේ. රූපකාණ්ඩයට පැහැදිලි කරනවා. එතකොට රූපකාණ්ඩයේ ආය කරන්න වෙනවා පැහැදිලි කරන එක ප්‍රශ්නේ. රූපකාණ්ඩයට පැහැදිලි කරනකොට හැම වෙලාවකදීම එකම කතා කරන වචනේ දෙන්නම සබ්බා රූපං අනාරම්මන. එතකොට සියලුම රූපේ අනාරම්මනයි කියලා කියනවා. ඇයි අනාරම්මනයි කියන්නේ? රූපය අරමුණු කරන්න බෑ හිතෙන් හිතක්ම අරමුණු කරනවා මිසක රූපය රූපය ආරම්මණයක් කරගන්න විදිහ නැහැ කියන්නේ. එතකොට දැන් රූපේ ආරම්මණයක් කරගන්න බෑ කියන එක අපි කතා කරනකොට දැන් මේ ගැන අපි මානසිකාරයක් පවත්නවා. ඕක හිත දිබ්බට පේන්නේ නැතිකම නිසා අපි හිතනවා ඇයි රබ්බන් රූපං අනාරම්මණක් කියන්නේ. එතකොට අපිට පේනවා මේ පැත්තේ හදාගත්ත හිතෙන් උපද්දපු වේදනා සංඥා දෙකක් ආරම්භ කරනවා මිසක හිත කවදාවත් රූපය ආරම්භ කරන්නේ නැහැ. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවක් තියෙනවා. රූපේ ඉතුරු නැතුවම නැති වෙච්ච බවක් ඇහැ රූපෙට වැය වෙලා රූපය ඇහැට වැය වෙලා ඇහැ රූපෙට වැය වුණු තැන රූපය ඇහැට වැය වුණු තැන නිරුද්ධ වන තැනක ඇති කරපු වේදනා සංඥා දෙකයි හිතට අරමුණු වෙන්නේ. ස්පර්ශපත්යෙන් හදපු වේදනා සංඥා දෙක. එතකොට මේ වේදනා සංඥා දෙක අරමුණු වුණ තැනක අපි හිතනවා රූපය අරමුණු වුණ බවට. එතකොට දැන් අපිට හම්බෙනවා මේ වේදනා සංඥා දෙක ආරම්භන විදිහට රූපය අනාරම්භන දැන් රූපේ අනාරම්මනයි කියලා මේ මෙනෙහි කරන මානසිකාරයට කියනවා මාර්ගය කියලා. මේ මානසිකාරය තුළ අපිට තේරෙන දැනෙන ගතියක් එනවා නුවණක් පහළ වෙනවා රූපේ කියන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා. යන්තිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා රූපේ ඉතුරු නැතුවම අමුත්‍වා සම්භූතං මුත්‍වා නබවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ බවට අපිට නුවණක් ඇති වෙනවා. අන්නේ නුවණ තමයි ආශ්‍රව ධර්මතාව ක්ෂය කරන්නේ. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උනේ. එතකොට ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. එතකොට ඒක අර මෙනෙහි කිරීම මානසිකාරය තුළ ඇති කරපු නුවණ. අර සබ්බන් රූපං අනාරම්මණං කියන එක නැවත නැවත නැවත නැවත මානසිකාරයක් කරා නම් ඒ මානසිකාරයේ කලේ ඇයි අපි? මේකේ අනාරම්භන බව හිතට පෙන්වන්නේ. එතකොට හිත දැක්කනම් අනාරම්භන බව අන්න ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. අන්න ඒකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ වස්සග්ග පරිණාම කොට උපදලා. දැන් එයා හිත කියන්නේ අන්නේ උපදගත්ත නුවණ කියන තැනට ඊට පස්සේ. ඒ නුවණ පේන්නේ නැත්නම් අප්‍රකට නම් නැවතත් අර මානසිකාරයේ වදිනවා. එතකොට ආයෙත් නුවණ උපද ගන්නවා දැන් ඊට පස්සේ හිත කියන්නේ නුවණට. දැන් නුවණින් තමයි ආශ්‍රව ධර්මතා ටික විශ්ේ කරන්නේ. එතකොට නුවණට හිත තියලා නුවණ වඩන බව හැම වෙලාවකදීම කියනවා දැන් මේ උපද්දගත්ත නුවණ භාවිත කරනවා. දැන් නුවණ තමා ළඟ ඇති දෙයක්ද නැති දෙයක්ද? තමා ළඟ තියෙන දෙයක් දැන් තියෙන නුවණ භාවිත කරනවා. අර මානසිකාරයේ තුල සබ්බං රූපං අනාරම්මණං කියන මානසිකාරයේ තුල අපි කලේ මොකක්ද? නුවණ උපද්ද ගන්න අවශ්‍ය නිසා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. එතකොට අපිට ඇහැ නිරුද්ධ කරන්න ගිහිල්ලා රූපේ නිරෝධය බලන්න ගිහිල්ලා මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණ තැනක මේ වනාත්ම වර්ණ සටහනක් කුයි ඇහැට පතිත වුණේ ඇහැ රූපෙට වැය රූපේ ඇහැට වැය මේ සිද්ධි ඔක්කොම හිතට පෙන්නුනේ ඇයි මේ නුවණැති කරගන්න. දැන් මේ නුවණ පිළිතර සිටින මට්ටමකට ආවම මේ නුවණ වඩන්න පුළුවන් ඊට පස්සේ. ඒ නුවණ ජීවිතේ හැම සිද්ධියකටම ඊට පස්සේ යොදා ගන්න. ওই කාරණාව නිසා තමයි කිව්වේ ජීවිතේ ප්‍රිය වශයෙන් හම්බෙන Tamanට ලොකුවට ඇති බවට හම්බෙන එක අරමුණක් අරගෙන විදර්ශනා කරන්න කියලා මම භාවනා වැඩසටහනදී මතක් කළා මතක. නිතරම ඒක විදර්ශනා කරන්න. එතකොට පේනවා ඒකේ තුල ඇති වෙනවා ඇත්තටම මේකයි කියලා දැක්මක් Tamanට. අන්න ඒ කිව්වේ ඔන්නෝයි නුවණට එන්න ඕන නිසා. මාර්ග සත්‍ය ළඟට ගන්න ඕන නිසා. අන්නේ නුවණ ඇති වුණාට පස්සේ මම කිව්වා කෙටියෙන්ම ඒ දැන් ඇති කරගත්ත නුවණ අනිත් ආයතනයන්ගෙන් ගන්න අරමුණ වලට ඉක්මනට ආදේශ කරලා බලන්න කියලා. හොඳට. අරමුණ එහෙන් එනකොටම මේ පැත්තේ ඇති වෙන නිරුද්ධ වෙන ධර්මතා ටික දකින්න නුවණක් කියන්නේ. එතකොට දැන් මේ නුවණ භාවිත වුණා නේද? එතකොට මේ නුවණ භාවිතයේ මධිකම නිසා අපිට නැවතත් ආයේ මානසිකාරේ පවත් ගන්න වෙනවා. එතකොට මේ මානසිකාරේ පවත්න ගතියට කියනවා මාර්ගය කියලා. එතකොට සබ්බාරූපං අනාරම්මණං කියන මානසිකාරයේ මාර්ගයයි හැම වෙලාවකදීම අනාරම්මන බව තහවුරු කරන මට්ටම තමාගේ දෙයක් බවට පත් වෙනකම් නුවණ ඒකට කියනවා මාර්ග සත්‍යය කියලා. ඒක තමයි ආශ්‍රව නූපදවන්න පුළුවන්කම් තියෙන්නේ. නැත්තම් මෙනෙහි කිරීම ඇත්ත වෙන එකයි කාලයක් යනකොට කෙනෙකුට මෙනෙහි කිරීම ඇත්ත වෙන්නේ. ඊට පස්සේ කෙලින්ම ආරමුණක් එනවා සබ්බාරූපං අනාරම්මන අනාරම්මන ඒක සමතේ එතකොට ඒක විදර්ශනාව නෙමෙයි එතකොට නුවණ නෙමෙයි වැඩිලා තියෙන්නේ සබ්බං රූපං අනාරම්මන කියන ඒකාග්‍රතාවයේ මත එයා අර එන සිතුවිල්ල වහලා තියෙනවා එතකොට ඇත්ත දැක්ක නෙමෙයි සබ්බං රූපං අනාරම්මන කියලා ඒක නොහිත ඇරිය අනාරම්මන බව හිතුවා අරක නොහිත ඇරියා ඒ ආපු තැන පිරිසිදු දැක්ක නෙමෙයි ඇත්ත දැක්ක නෙමෙයි අනාරම්මන කියනකොට ඒක නොහිත ඇර නොහිත ඒක අතහැරලා දානවා. ඒකෝට හොඳට දකින්නේ ඒක අතහැරියේ ඒ අරමුණ තියෙන බව තුල අතහැරලා කෙටියෙන් හිත සබ්බරූපං අනාරම්මන එච්චරයි. එතකොට අනාරම්මන කියන එක ඇත්ත කරගත්ත අරක අතහැරිය දැන් ඔය අතහැර අතහැර යන ගතිය හරියන්නේ නැහැ. ඒ ඇතිදී අතහැරලා තියෙන්නේ. එනකොට පවත්වන නුවණ තමයි මේ හැම වෙලාවකදීම මේ තුල ඇති වෙන්න ඕනේ කාරණේ. එතකොට ඒක බොහොම සියුම්. එතකොට සෑහෙන වෙහෙසක් ගන්න වෙන ওই නුවණ උපදව ගන්න. හැබැයි යෝග යම් තාක් දුරට භාවිත කරන්නේ ඒ තාක් දුරට Tamanට පුළුවන් ওই නුවණ ජීවිතේ එළඹ සිටින මට්ටමකට ගන්න. කියන්නේ නුවණ එළඹ සිටින මට්ටමකට ගන්න කියන හරිය නුවණ උපදින්න කියලා කියන්නේ නේද? ඒක නිසා ওই නුවණ ඥානයක් විදිහට ඉපදිලා තියෙන්න ඕනේ Taman තුල. තමාට මේ ඇත්ත පෙනෙන නුවණ ඉපදිලා තියෙන්න ඕනේ. ඒ නුවණ ඉපදුණු කෙනාට පුළුවන් මේ නුවණ නැවත නැවත භාවිතයට ගන්න. ඒ නුවණ භාවිතයට ගන්න බැරි ඒ නුවණ තාම ශක්තිමත් නැහැ. ඒ නුවණ තාම ශක්තිමත් නැහැ. ඒක ඉක්මනට කැඩිලා යන ස්වභාවයෙන් යුක්ත. ඉක්මනට බිඳිලා යනවා. ඒක නිසා නැවත ආශ්‍රව ටිකක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? තියෙනවම තමයි කියලා හිතනවා. කොච්චර අනාරම්මනයි කියොත් හරියන්නේ ආරම්මන කර කරයි මේ අනාරම්මනයි කියන්නේ. රූපය ආරම්මණය කිය කිය අනාරම්මණය කියනවා. දැන් අනාරම්මණය කියන දැනුම අපිට හැම වෙලාවකදීම මාර්ගයේ වැඩනවා කියන්නේ ඒකයි. අපි අනාරම්මණය කියන එක දන්නවා දැන්. දැනගත්තට ඔයගොල්ලන්ට ආශ්‍රව ක්ෂය වෙලාද? ආශ්‍රව ක්ෂය වෙලා නැහැ. ඇයි? මාර්ග සත්‍ය උපදෝගෙන නැහැ. මාර්ග සත්‍යේම ආශ්‍රව ක්ෂය කරගන්න ඕනේ. මාර්ගයෙන් උපදවන ආශ්‍රයයක් තියෙනවා නම් ඒක දුරු කරගන්න පුළුවන්. ඒකයි ඔයගොල්ලෝට අනාරම්මණම් කියන එක මෙනෙහි කරලා බොහොම ඉක්මනට තණ්හාව ඇති වෙන අරමුණක තණ්හා නැතුව ඉන්න පුළුවන්කම ඇති අද දවසේ. ගැටීමක් ඇති වෙනකොට සබ්බ රූපං අනාරම්මණම් මම මගේ හිත ගැනම හිතන්නේ කියලා කෙටියෙම හිතලා ඒකෙන් නොගැටී ඉන්න පුළුවන්කම ඇති වෙයි. ඒක වැරදි නෑ. ඒක හොඳ தත්ත්වයක් මේ රූප රූපෙත් එක්ක ගැටිලා ඒ ඔස්සේ මරා ගන්න යන ලෝකෙත් එක්ක ඒ ගැන උපේක්ෂා වෙන්න පුළුවන් නම් සබ්බරූපං අනාරම්මණං කියන බව දැකලා ඒක හොඳයි ඒක සෑහෙන ඉහළ මට්ටමක්. එතකොට හැම වෙලාවකදීම හැබැයි ඒක නිශ්චිත මට්ටම නෙමෙයි. එතකොට එතනින් එහාට තව දෙයක් තියෙනවා. ඒකයි අනාරම්මණං කියන බව අපි ප්‍රත්‍යක්ෂ කරලා නැහැ කියලා කියන්නේ. ඒ තුල අපි සමුදේ සත්‍ය සමුදේ දුරු කරගන්න තැනට කරලා තියෙනවා. සමුදේ සත්‍ය දුරු වෙන තැනට අතවත් තියෙන නැහැ තාම. සබ්බාරූපං අනාරම්මණං කියන ඕගොල්ලෝගේ දැක්ම සමුදේ සත්‍ය කියන තැනට අතවත් තියලාද තියෙන්නේ. මෙහි ඇති කරගන්න ධර්මතාවය ගැන අතවත් කියන්නේ නැහැ. බොහොම උදින් මෙහෙම බොහොම උදින් අතාරගෙන යනවා අල්ලන්නේ නැහැ. බය. ඒක නිසා හැම වෙලාවෙකදී මොක අල්ලන්නේ නැහැ. අල්ලන්න වෙන්නේ ඕගොල්ලන්ට මේක හොඳට භාවිත කරලා ලං කරොත් තමයි අත ඔයගොල්ලෝ තල්ලන්න වෙන්නේ. ලං කරන්නේ නැත්නම් කවදාවත් අල්ලන්න වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඔහේ ඉඳලා අත ටික කරාට හරියන්නේ නැහැ. පොත ගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා අල්ලන්න ඒක නිසා හැම වෙලාවකදීම කොච්චර විදර්ශනාව ඉගෙන ගත්තත් ඒකයි මම කිව්වේ මුලින්ම දවසේ ලොකුවට කන දෙක ගෙනල්ලා තියලා උඩ පැන්නට වැඩක් නැහැ කියලා. කන දෙක වහලට තියලා උඩ පැන්නට වහලට නගින්න පුළුවන් නේද? බෑ. ඉනිමඟ නෑ. ඒක නිසා ඕගොල්ලොන්ට දැන් සතියක් උපකාර කරලා හොඳ පඩියක් ගහලා තියෙන්න ඕනේ. අර හැම පඩියකටම උපකාර කරලා තියෙනවා. මේ ඇත්ත පෙන්න ධර්මවිචේ නැමැති මේ ලක්ෂණයට සතිය හොඳ ඇන ටිකක් ගහලා හිටලා තියෙනවා. සතිය අඩු වුණොත් මොකද වෙන්නේ? අර පොඩි ලීකැලි ටික ඔක්කොම ගලවගෙන ආයෙ පල්ලෙහා. ආයෙ පල්ලෙහා. ආයෙ මුලින් ඉඳලා ගන්න. ඕක තමයි ජීවිතේ ගොඩක් වෙලාවට වෙන්නේ. මේ බණ අහල යනවා ඇත්ත තමයි අනාත්ම බවක් කියලා එදා දවස් ටික කතා කර කර ඉන්නවා. දවස් දෙකක් යනකොට ඔක්කොම ඉවරයි ආපහු ආත්මයි. ආපහු ඉන්නවා. ආපහු පරණ තත්ත්වෙමයි. ආයෙත් ඇහුවට පස්සේ ආයෙත් හිතන ඇත්ත තමයි ඕක නෙමෙයිද ඇත්තටම ජීවිතේ? ඇත්තටම ජීවිතේ ඕක. ඇයි අරක එළඹ සිටින මට්ටමට ගන්න බැරි අපිට? මේ අනාත්මයි කියලා අපි දකින යම් නුවණ ඥාන දර්ශනයක් තියෙනවා නම් මේ ඥාන දර්ශනයේට සතිය තියලා ස්ථාවරව ගහන්නේ අපි පරිය. ඒක නිසා අපි උදාහරණයක් සංකීර්ණ කරන්න පුළුවන් කියන්නේ අර ලී කැලේ දෙකට පොඩි ලී කැලේ කියලා හිර කරනවා විතරයි. අඩිය තියපු ගමන් වෙනවා. ශක්තිමත්. ඒක නිසා ඔක ලී කැලේ දෙකට හිර කරලා තියලා හරියන්නේ ඔය හොඳට ඇණයක් තියලා ගහන්න නැත්නම් වැටිලා පොන්න කඩා ගන්න. ඒක නිසා අන්තිමට නිවන කියන දේ පාවෙලා යතර වෙන්නේ. ඔක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කවදාවත් කියලා. අපේ වැරද්ද අපිට පෙන්වන්නේ නැහැ කවදාවත්. අපි කලේ නැහැ සිහිය යොදාගත්තේ නැහැ කියන එක කවුද කාදර කියාගන්නේ. අපි කියාගන්න මේක සංදිත්තික නෑ කොහොමද ඕක කරන්න පුළුවන් දෙයක්ද ඕක දකින්න නොච්චර වහලේ උඩ නගිනවා කියන එක ඕක කරන්න පුළුවන් දෙයක්ද කියලා කියන්නේ. ඇත්තටම අපි කරන්න හදපු දේ වැරදි කියලා අපි කියන්නේ නැහැ. ඒක නිසා ඇත්තම කතාව වෙන්නේ අපි කරන්න ඕන දේ කරන්න ඕන ක්‍රමයක නොකරපු එකයි. ඒක නිසා හැම වෙලාවකදීම ධර්මවිචේ සම්පූර්ණයන්ගේ වඩන්න වෙන ওই ක්‍රම දෙකටම. පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න බලන්න සලආයතන නිරෝධය ගැන හිතන්න මෙනෙහි කරන්න මොකක් සඳහාද මේ නුවණ උපදව ගන්න අවශ්‍ය නිසා මොකද මේ නුවණට තමයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය වෙන්නේ සම්මාසර කියන්නේ සම්මාදිට්ඨියට වැඩක් තියෙන්නේ කියලා ආශ්‍රව ධර්මතා ටික දුරු කරන එක ඒක සම්මාදිට්ඨියෙන් කරා යෝගුරු මියා නුවණ ඇති කරලා දීලා ඉන්නකෝ ඉස්සෙල්ලා එතකොට නුවණින් ඉතුරු ටික වැඩ ටික කරයි ඒ නිසා අද යන්නේ ආශ්‍රව ධර්මතාව ටික නැති කරන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එළින්ම ආශ්‍රව ටික නැති කරන්න යනකොට වැඩේ හරියන්නේ නැහැ. නුවණ නැතුව ආශ්‍රව නැති කරන්න යනවා. ඒ කියන්නේ මේ නගුලේ දැඩි ටික නැතුව අපි හදනවා හාන වැඩේ කරන්න හරියන්නේ නැහැ. ඒක නිසා මේ නගුලේ දැඩි ටික හදා ගන්න වෙනවා අපිට. ඒක නිසා තමයි ධම්මවිචේ සම්බුද්ධයන්ගේ භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කොටසට පෙන්නනවා. ඇයි භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කොටසට පෙන්නන්නේ? ධම්මවිචේ සම්බුද්ධයන්ගේ පහකල යුතු නිසා නෙමෙයි. ආශ්‍රව නෝපන් ආශ්‍රව නෝබ දෙන්නත් උපන් ආශ්‍රව දුර වෙන විදිහට ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වඩනවා. උපන් ආශ්‍රව ධර්මතාව ටික දුරු වෙන විදිහට අපිට පුළුවන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න ලෝකෙ තුල ওই කාරණාවලට හිත තියෙතිය අපිට පුළුවන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න. ඒ වගේම නෝපන් ආශ්‍රව නෝපදවා ඉන්න නම් අපිට සිද්ධ වෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ ලෝකෝත්තරවත් ප්‍රගුණ කරලා දෙන්න. එතකොට හැම වෙලාවකදීම ඔන්න ඔය කාරණා දෙක තුල ධම්මවිචේ සම්බුද්ධංගය ඔගොල්ලන්ට වැඩිලා දිනු වෙලා තියෙනවා. මොනකටයි ධම්මවිචේ සම්පජ්ජංගය කියලා කිව්වේ. එතකොට ওই ධම්මවිචේ සම්පජ්ජංගයට දැන් අදාළ කාරණා ටික ගන්න ඉස්සෙල්ලා කතා කරපු ටික. ඔක ඕගොල්ලන්ට නැවත නැවත අහන්න ලැබෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඔක හම්බෙයිද? ඔක හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔක නැවත නැවත ওই ධර්මයේ ඔය මාර්ග සත්‍ය කියන තැන උපද ගන්න උපදව ගන්න එක ඇසුරු කරන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ට ඕක උපේ ගන්න පුළුවන් වේද ගම්භීර ඥාන පච්චවෙක්කනතා නැතුව ගැඹුරු දහම් කරුණු මෙහෙය කරන්නේ නැතුව ඕගොල්ලන්ට මේක උපදව ගන්නත්. ඒ වගේම ඕගොල්ලන්ට හැමදාම මේ තියෙන දේ නෙමෙයි පේන්නේ කියන දේ කිය කී ඉන්නව හැමෝටම කිය කී ඉන්නව තර්ක කරන්න උනොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් ඉන්නේ මේක ඕගොල්ලන්ට උපදව ගන්න. ඒත් හරියන්නේ නැහැ. ඒක නිසා කිව්වා දුෂ්ප්‍රාඥ පුද්ගලයෙක් දුරු කරන්න ප්‍රඥාවන්ත පුද්ගලයෙක් සේවනය කරන්න ගාභීර ඥාන පච්චවේක්ෂණතාව ඇති කරගන්න දැන් ඔබට පුළුවන් ධම්මවිචේ සම්බෝධිඥානය තුළ අදාළ තැනට යන නුවණ ඇති කරගෙන යන්න. එතකොට ඔන්න අනිත් කාරණා ටික තුලත් ඒක පේනවා. එතකොට දැන් ධම්මවිචේ තුළ සිහිය එදෙනවා. ඒක තමයි ප්‍රධාන දේ මෙතන. සිහිය එදුණු තැන ධම්මවිචය, ධම්මවිචය එදුණු තැන සිහියක් කියන මේ දෙකම තියෙනවා. මේ කියන්නේ සමත විපස්සනා දෙකයි කොටින්ම. මේ දෙකට උපකාරක ධර්ම තමයි මේ අනිත් ඔක්කොම මේ දෙක කරගෙන යනකොට ඇති වෙන ප්‍රතිඵල මේ දෙකට උපකාරක ධර්ම තමයි මේ අනිත් බොජ්ජංග ධර්ම තාලික කියලා කියන්නේ. මේ දෙන්න මේ පණිවිඩය අරගෙන යනකොට අනිත් අය මේ දෙන්නට පහසුවෙන් යන කෑම වීම දෙනවා සමාන කෙනා. ඒ වගේම මේ දෙන්න මේ ගමන යන ගමන් පණිවිඩය අරගෙන යන ගමන් බොහොම ලස්සන තැන් පහු කරලා යනවා. ඒ පහු කරන තැන් සහ කෑම බීම දීලා මේලෙන්නට සංග්‍රහ කරන ටික තමයි අනිත් බොජ්ජංග ධර්මතාව ටික තුල තියෙන්නේ. ඒ නිසා මේකේ මූලිකම ලක්ෂණය මොකද්ද? සිහිය සහ නුවණ කිව්වේ ඒක. ඇති සම්පජන්ණය. සිහිය සහ නුවණ. එතකොට හැම වෙලාවකදීම සාහත්ක ගෝචර අසම්මෝහ මේ විදිහට මේ සම්පජන්ණය කොටස් කරලා බෙදනවා. සාහත්තක කියලා කියන්නේ කුසල් අකුසල් ධර්මතා ගැන යම් නුවණක් තියෙනවා නම් උචයක් තියෙනවා නම් විවසන බවක් තියෙනවා නම් මේකට කියනවා සාහත්තක සම්පජන්ණය කියලා. ඒ වගේම සප්පාය සම්පජන්ණය තමන් මෙනෙහි කළ යුත්තේ නොමෙනෙහි කළ යුත්තේ මොකක්ද කියලා තීරණය කරන බවක් තියෙනවා. මේක පටන් ගත්තේ මොකද්ද? සබ්බාසව සූත්‍රයේ මෙනෙහි කළ යුත්තයි නොමෙනෙහි කළ යුත්තයි නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරනවා මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන්නේ එහෙම කරොත් ආශ්‍රව උපදිනවා. ඒක නිසා මෙනෙහි කළ යුත්තේ දැනගෙන ඉන්න වෙනවා නොමෙනෙහි කළ යුත්තේ දැනගෙන ඉන්න වෙනවා. මේ දේ මෙනෙහි කරොත් ආශ්‍රව උපදිනවා මේ දේ මෙනෙහි කළේ නැති වුණොත් ආශ්‍රව ධර්මතා දුරු වෙනවා. දැන් එයාට ඒක දැනගෙන ඉන්න වෙනවා. ඒක නිසා එයාට කියනවා ඒ ගැන හොඳට සප්පාය සම්පජන්‍ය සප්පාය ධර්මතාවේ මෙනෙහි කරන එක මේක සුදුසුයි මේක නොසුදුසුයි කියලා හොඳට සප්පාය දැනගෙන ඉන්න. ඒ වගේම ගෝචර සම්පජන්ණයේ ඒ මෙනෙහි කිරීම පවත්වන්න සුදුසු ගෝචර විශේෂයක් දැනගෙන ඉන්න. මෙනෙහි කිරීම පවත්වන්න අවශ්‍ය ගෝචර විශේෂය. මොනවද ගෝචර විශේෂය? මේ මෙනෙහි කළ යුත්ත පිළිබඳව මෙනෙහි කිරීමට ඇති ගෝචර විශේෂය. පංචපාදානස්කන්ධය, ආයතන ටික, පටිසම්පාද ධර්මය මේවා මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන එක තුළ ඇති කරගත යුතු මේ ගෝචර විශේෂය. ඊට පස්සේ මේ තුල කියනවා අපිට එන්න ඕනේ අනිත් ඒ තමයි ත්‍රිලක්ෂණයේ දක්නා නුවණ. හැම වෙලාවකදීම ත්‍රිලක්ෂණයේ දක්නා නුවණින් එයාට මේ ධර්මතාව ටික මෙනෙහි කරනකොට එයාට රූපේ අනාත්මය සමුදේ වැය ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. අනාත්මය ශුන්්‍යතාවය අනිත්‍ය මේ කියන කාරණා ටික එයාට ප්‍රත්‍යක්ෂ කරලා දෙයි. ඒක කියන අසම්මෝහ සම්පදන්නේ. අන්න ඔය කියන සාර්ථක සප්පාය ගෝචර අසම්මෝහ කියන ඔය සම්පජඤ්ඤය වඩනවා නම් සිහිය සමග කියන්නේ. එතකොට අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ ගමන හරියට යන්න. එතකොට ඔය කතා කරේ සතිය සහ සම්පජඤ්ඤයේ පවතින ලක්ෂණ ටික. සතිය හැම වෙලාවකදීම සිහිය පවත්වන බව තුළ තිබුණා සම්පජඤ්ඤය හැම වෙලාවකදීම ඇත්ත පෙන්වන නුවණ පෙන්වන බව තිබුණා. කුසලයේ අකුසලයේ ගැන හිතන බව, කුසලයේ අකුසලයේ ගැන මෙනෙහි කරන බව, සාත්‍යක සම්පජන්ණය. එතකොට සප්පාය සම්පජන්ණය සුදුසු නොසුදුසු දේ මෙනෙහි කිරීමට ඇති සුදුසු නොසුදුසු සප්පාය භූමිය ගැන දැනගන්න බව. ඊට පස්සේ ගෝචර සම්පජන්ණය ඒ සුදුසු නොසුදුසු බව මෙනෙහි කරන්න අපිට අවශ්‍ය ගෝචරය මොකද්ද, ප්‍රදේශය මොකද්ද කියන එක මේ ධර්මතාව ටික මානසිකාරය කරනකොට අසම්මෝහ සම්පජඤ්ඤය නැතිනම් අසම්මෝහ සම්පජඤ්ඤය බෙදලා පෙන්වන්න පුළුවන් මාර්ග සත්‍ය විදිහට. ඇයි අර ටික තුල අර මානසිකාවේ පවත්වීම තුල ඇති වෙන නෝන අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට අන්න ඔය විදිහට සති සම්පජඤ්ඤයේ වඩන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ඇත්ත දකින්න. දැන් කවුද වැඩිද ඔය විදිහට මේ සති සම්බොජ්ජංගය සහ ධම්ම විචේ සම්බුද්ධයන්ගේ. ඔය ක්‍රමයට සම්බුද්ධයන්ග ටික වැඩලා නිවන් දකින්න බැරි නම් කියන්න. එතකොට දෙන්න වෙන්නේ එකම උත්තරය. තවදුරටත් ඒකම ඉරෙන්නේ කියලා තමයි. ඇයි කියන්නේ හරියට කරලා නැහැ. නැත්තම් ඔය දෙවි මාර්ගයක් ඇත්තේ නැහැ. ඕක තමයි තියෙන එකම ක්‍රමය. එතකොට මාර්ගය තුල මාර්ග සත්‍ය ප්‍රදෝගෙන මාර්ග සත්‍ය තුල දුකෙන් මිදෙන ක්‍රමයක් හදාගන්න විදිහයි ඔය කතා කරන්නේ. එතකොට අපි කිව්වා අනිත් ධර්මතා ටික ඔක්කොම අවශ්‍ය වෙනවා එතනට ඇත්ත දකින්න. අනිත් ධර්මතා ටික අනිත් බොජ්ජංග ධර්මතා ටික උපකාරයි මෙන්න මේ බොජ්ජංග දෙක හැම වෙලාවකදීම පවත්වාගෙන යනවා. එතකොට වීර්ය සම්බොජ්ජංගය උපකාර කරනවා ඊළඟ සම්බොජ්ජංගයේ මේ ධර්මතා දෙක වඩන්න. එතකොට වීර්ය සම්බොජ්ජංගයේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. අරගන්න. ඒ වගේම නික්කම ධාතු මේක කටයුතු කරන්න කොයි දක්වාද පරක් පරාක්‍රමයේ පරතර දක්වාම මේක මේ පරාක්‍රමයෙන් යුක්ත මේ දේ තුල පවතින උසාවත් වෙනවා. ඒකට ඒකට අවශ්‍යයි වීර්යය. වීර්යය නැති වුණොත් ටිකෙන් ටික ටිකෙන් ටික දිය වෙලා යනවා. අපි ලියුමක් ලියනවා වගේ. ලස්සනට පටන් අරගෙන අන්තිමේටම යනකොට අපිටවත් කියව ගන්න බැරි තැනටපත් වෙනවා. ඇයි? මුලින් පටන් ගත්ත වීර්යය අගට යනකොට නැති වෙලා ගිහිල්ලා. එතකොට ආරම්භ ධාතු බොහොම හොඳට තිබුණා. සමහර වෙලාවට නික්කම ධාතු හොඳයි. පරක්කම ධාතු සෞඛ්‍යයි. එතකොට දැන් වීර්යය සම්බුද්ධංගේ වඩනකොට අපිට අවශ්‍ය වෙනවා මේ පටන් ගැනීම හැම වෙලාවකදීම මනාව පටන් ගැනීමකින් වීර්යයෙන් යුක්තවම කරන්න කරන දේත් ඒ විදිහටම කරන්න අවසානයේ දක්වන. එතකොට දැන් මෙන්න මේ ධර්මතාව ටික වඩන්න ගොඩාක් කාරණා වෙනවා. වීර්ය ඉන්ද්‍රිය වඩා ගන්න වීර්ය සම්බොජ්ජංගේ වඩන්න ගොඩක් කාරණා වෙනවා. එතකොට දැන් මේ වීර්ය සම්බොජ්ජංගේ කොටස් දෙකකට බෙදෙනවා. අපි කතා කරපු න්‍යාය යටතේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අපිට ලෞකික මාර්ගය ගැන යම් වීරයක් ඇති කරනවා නම් ඒ වීරයට කියනවා විරිය සම්පෝඥයන්ගේ ලෞකිකව කෙනෙක් වඩනවා. එතකොට අපාය බය පච්ච වේකනතා. අපාය බය ගැන යාමනය කරනවා. සතර අපාය ගිය මෙන්න මෙහෙමයි මෙච්චර දුක් විඳින්න වෙනවා කියන එක මෙනෙහි කරනවා. අපාය බය පච්චවේක්කනතා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අපාය බය වැඩි වුණාට පස්සේ කොහොම හරි සෝවාන් වෙන්නද? ඒකයි තියෙන ප්‍රශ්නේ. අපාය බය වැඩි වෙනකොට කොහොම හරි සෝවාන් වෙන්න හදනවා. කොහොම හරි සෝවාන් වෙන්න හදනකම් කොහෙත්ම සෝවාන් ඵලෙ නැති වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම කියන්නේ සෝවාන් වෙන්න හදන්න එපා. ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරගන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. සක්කාය දිට්ඨිය දුරු කරගත්ත කෙනාට සෝවාන් වෙන්නේ ඉතින් සෝවාන්ලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්න එපා. සක්කාය දිට්ඨිය දුරු කරගත්ත කෙනාට සෝවාන් කියලා කියයි මිසක සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්න එපා. ඒකයි අද සෝවාන් ආරයන් වහන්සේට මම සෝවාන්මයි. සෝවාන් පුද්ගලයා දකින්නේ කොහෙන්ද? මේ රූපේ පැත්තෙන් සෝවාන් පුද්ගලයා මේ මම මේ පුද්ගලයා මේ ආත්මේ මේ මම සෝවාන් වෙලා ඉන්නේ. ඉතින් හදිසි හරි ප්‍රශ්නයක් ආවොත් තරහ යනවා. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. ඇයි මේ අවිද්‍යාවේ තරම වැඩි බව මොකෝ නිවන් දකින්න අකමැති නිසා නෙමෙයි. මේ සතර අපායෙන් මිදුණා කියන සමහර කෙනෙකුට ඕනේ සමහර කෙනෙක් නම් මාන්නෙන් ගිහිල්ලා තියෙනවා. ඇතැම් කෙනෙක් මේ සතර අපායේ බය දක්නා බව නිසා ගිහිල්ලා තියෙනවා. බය දැක්විලා දැන් බය දැක්කට පස්සේ යන්තම් එතනින් මිදුණා කිය ගන්න කියා ගන්න අවශ්‍ය නිසා අර ගෙලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවා. තනකොළ ගහේ තනකොළ ගහේ ඉඳලා නොගෙලී ඉන්න පුළුවන්කමක් නැත්තේ නෑ. නමුත් එල්ලෙන්න තියෙනකොට ඒකෙත් එල්ලෙනවා කියනවා. ඒ වගේ කොහොම හරි සෝවාන් ඵලයට එල්ලෙන්න හරි උත්සාහවත් වෙනවා. එතකොට අපාය බය පච්චවෙක්කනතා විරිය ඉන්ද්‍රිය වැඩි කරගන්න වීරිය නැති වෙනකොට කියනවා අපාය බය ගැන මතක් කරන්න. කොහොමද මෙන්න මේ වගේ දුක් ඇති තැනකයි යන්නේ කියලා. ඉතින් ඒක විස්තර කරන්න යන්නේ නෑ වෙනවා. එතකොට හැම වෙලාවකදීම හාමුදුරුවෝ වෙනම වෙන්නනවා. ගොඩක් කාරණා පිටපත පින්දපාතය ගැන පින්දපාත අපචායනතාව ගැන මේ පින්දපාතය ගැන මතක කරන එක උගුරු දෙක අදාළ නැති නිසා දායජ්‍ය මහන්ත පච්ච වේකනතා දායාදී මහත් බව දකින්න මොනවාද දායාදී නන්ද කුමාරයාට දායාදයක් දුන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට මේ ලැබුණු දායාදේ මේ බුදුරජාණන් වහන්සේගෙන් අපිට උරුම වෙච්චි මේ දහම් මේ ලෞකිකත්වයේ තුල මේ ඉන්ද්‍රිය වඩන හැටි මේ කතා කරන්නේ එතකොට හොඳට ඒ ගැන මතක් කරගන්න මේ ලැබුණු වෙන සම්පත්තිය මේ අවස්ථාව ආයෙ ලැබෙන්නේ මේ අපිට ලැබුණු මහා ආශිර්වාදයක්. මේ නිවන මේ ධර්ම. එහෙම නැත්නම් මේක අපිට ආය හම්බෙන්නේ නැහැ. අප්‍රමාණ වෙන්න, වීර්යය ඇති කරගන්න. ඊට පස්සේ ಜಾති මහන්ත පච්චවේකනතා. ಜಾතිය ගැන ආඩම්බර වෙනවා. ಜಾතිය ගැන ආඩම්බර වෙන්නේ කියන්නේ අර ලෝකෝත්තර දර්ශනයත් එක්ක නෙමෙයි. මේ ආර්ය જાතිය අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ ශ්‍රාවකයෝ වෙලා මේ බුද්ධ ශ්‍රාවක බව තුළ අපි ඉන්නේ බෞද්ධයෝ කියන මේ වචනේ නාමිකව බෞද්ධ කියලා හදාගත්ත පිරිස නෙමෙයි මේ ධර්මයේ තුල අපි මේ ධර්ම අවබෝධ කරගන්න යන පිරිස. එතකොට අපි මේක තුල කොහොම හික්මෙන්න අවශ්‍යද කියන එක තුල හොඳට හිතට වීර්යය ඇති කරලා දෙනවා. ඒකයි වෙනන්නේ ಜಾති මහත්පත්‍ය එක්කනතා, සත්ත්ව මහත්පත්‍ය එක්කනතා, ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ ගැන හිතන්න බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳලා අවබෝධ කරගත්ත ධර්ම අපිට මේ මෙච්චර විදිහට අවබෝධ කරගන්න හිතෙන්නේ නැහැ. මේ ධර්ම අපිට පෙන්වන්න ඕන නිසා මහා සීනාද සූත්‍රයෙන් කියන්නේ. සමහර වෙලාවල් වල ගොම අනුභව කර කර කැලේට කැලේට වෙලා හිටිය ඇතුමක් නැතුව අපිට වචන ටිකක් වුණාට ගොම කකා ඉන්නවා කියනකොට හිතන්නේ ජීවිතේ කොච්චර දුක්ඛිත බවට ගිහිල්ලා නිකන් නෑ ඇත්ත හොයාගන්න ඕන නිසා ලෝකයට ඇත්ත පෙන්නන්න ඕන නිසා එතකොට මහා සීතලයේ ගිහිල්ලා වැවුල් බහැර නෑව මේ ඇත්ත හොයාගන්න ඕන නිසා මහා වනාන්තරවල මොකවද වගේ අපි වගේ කූඩාරම් අරගෙන යන්නද නෑ net එක අරගෙන යන්නද නෑ මැෂින් මන්දුරු බුදුරු එනකොට මහා කැලෑවලට ගිහිල්ලා කැලෑවලට තියන්නේ මිනිස්සේ දැක්කොත් නැවත ඒ පැත්තේවත් ඉන්නේ නැතුව ඒ කැලේ මගහැරලා ආපහු යනවා මහ වනාන්තරයට. ජීවිතේ පැත්තකින් තියලා ඒ දුක විඳලා බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න තිබුණු ඌපනාවෙන් ධාර්මික පංගුවකින් එකක් හරි අපිට තියෙනවා නම් අපි අද වෙනකන් නිවන් දැකලා. ඒක නිසා සත්තු මහන්ත පච්ච වේකනතා ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතලා ඒ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ගැන හිතලා වීර්යය කරගන්න. ඊට පස්සේ සබ්‍රහ්මචාරී මහන්ත පච්චවේක්කනතා සබ්‍රහ්මචාරී මහන්සල ගැන හිතන්න මේ ශාසනයේ තෙරුන් වහන්සේලා කොච්චර වීර්ය සම්පන්නව භාවනා කරාද කොච්චර වෙහෙසෙන් මේක උපදවගත්තද අර ඉලෑට කඩාගෙන භාවනා කරපු තෙරුන් වහන්සේගේ කතාවක් තියෙනවා රටපාලහාමුදුරු කකුල් පැලෙනවා සක්මන් කරපු කතාවක් තියෙනවා එතකොට මෙහෙම සක්මන් කරලා මේ විදිහට කර කරපු ශාසනයක් මේක. අපිට ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට දැන් කකුලේ අමාරුයි දැන් නැගිටින්න ඕනේ. මේකට නිග්‍රහ කළ යුතුයි කියලා හිතට නිග්‍රහ කරලා වීර්ය උපන්තර දෙනවා. තදදි මුත්තතා. තදදි මුත්තතා කියලා කියන ඒ වීර්යයටම නැමුණු බව තුළ නැවත නැවත වීර්යයට අනුග්‍රහ කරලා වීර්යය උපන්තර දෙනවා. දැන් මෙන්න මේ වගේ ලක්ෂණ තුල එයා වීරිය උපදව ගන්න විරිය සම්බුද්ධංගේ වඩන්න උත්සාහවත් වෙනවා. එතකොට එයාට වීරිය සම්බුද්ධංගේ වැඩෙනවා ලෞකික වශයෙන්. ලෞකිකෝ විරිය සම්බුද්ධංගේ. මේ ලෞකිකව වඩන විරිය සම්බුද්ධංගේ මොකටද වඩන්නේ? ලෝකෝත්තර ඥාන දර්ශනයක් නුවණක් උපදව ගන්න. ඒ නුවණින් තමයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරගන්නේ. දැන් ලෝකෝත්තරවත් අපිට විරිය සම්බුද්ධයන්ගයක් අවශ්‍ය වෙනවා මොකටද? අර නුවණ උපද්දගත්ත නුවණ නැවත නැවත භාවිත කරන්න වෙන මොකේද? උත්සාහය සහ වීර්යය නිසා. වීර්යය නැත්තම් මොකද වෙන්නේ? ඒ නුවණ උපන්ගේ ඉන්න මැරලා යනවා. අපිටම. ඉපදුනා ඒක එතනින් ඉවරයි. ඇයි වීර්යය නැහැ පවත් ගන්න. ඒක එතනින් ඉවරයි. ආපහු වැඩ කටයුතු ටිකක් කරලා එනකොට වීර්යය තියෙනවා අර අර තිබුණු ගතිය ඔක්කොම ඉවරයි. උපන් ගෙයින් ඉවරයි අර උපද්දගත්ත නුවණ. පවත්තන්න තේරෙන්නේ ඒක නිසා අපිට වීර්යයේ ඉන්ද්‍රිය වැඩිලා නැහැ. ලෞකිකව අර මාර්ගයේ අර විදිහට මානසිකාරය තුල අපිට වැඩෙන්නේ මෙහි වීර්යයේ ඉන්ද්‍රිය. වීර්යයේ ඉන්ද්‍රිය ලෞකිකව වඩන එක තුල අපිට ලෝකෝත්තරව වීර්යයේ ඉන්ද්‍රියෙන් ඇති කාර්යය කරන්නයි අපිට මේ උපකාරය දෙන්නේ. හැම වෙලාවකදීම මෙහින් මේ රළු කුරුදු කරන්න හදන වීරය සමහර වෙලාවට අර පැත්තෙන් ලොකු අර්ථයක් සම්පාදනය කරනවා. සමහර වෙලාවට නිකන් හිතලා ඔගොල්ලෝ කරලා බලන්න හිත කොහොමදවත් එකඟ වෙන්නේ නැත්නම් පැය 3-4ක් ඉඳගෙන ඉන්න බලන්න එකම ඉරියව්වක පුළුවන්. බොහොම අමාරුවෙන් ඉවසගෙන භාවනාව පැත්තකින් තියලා හරි ඉඳගෙන ඉන්න අන්තිමේටම නැගිටිනකොට ඔයගොල්ලෝ භාවනා කරන්න පුළුවන් මනසක් නැද්ද කියලා බලන්න. හොඳට මනසක් පිළිතලා තියෙන අපෝ භාවනා කරන්න පුළුවන්. ඇයි තමන් කරගත්ත වීරය තුල තමන්ට සතුට හදලා දීලා තියෙනවා භාවනාවට. ඒක ලෞකිකව ඒ විදිහට උපකාර කරනවා වීරය කියන එක ඇත්ත දකින්න. ඒ වගේම ලෝකෝත්තර පැත්තෙන් ඒ හුරු කරන වෙරිය ඉන්ද්‍රිය හැම වෙලාවකදීම අර නොවන නැවත නැවත පවත්වන්න උපකාර වෙනවා. නැත්තම් හිතෙන්නේ ඔය කිව්වට තියෙනවම තමයි මේ තියෙන්නේ. නැත්තම් කොහෙද අප්පා මේක දකින්නේ ඊයේ තිබුණ පොත නෙමෙයි අදත් අරගෙන එන්නේ කියලා හිතෙනවා අපිට. ඇයි අපිට අර එළඹ සිටින නුවණ පවත් ගන්න පුළුවන්කම අමාරුවෙන් නැවත විනාඩි 10ක් 15ක් හිතලා හිතලා බලනකොට හිතෙනවා පොත එහෙනම් මේ හදාගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ධර්මතාවයක් කියලා. දැන් උපද්ද ගන්න Nirodheට උපද්දගත්තු නුවණ පවත්තන්න ආපහු දර්ශනය එයායි ඇති බවට කෙනෙක් එක කතා කරලා ඉවරෙච්ච ගමන් ඔක්කොම ටික ඉවරයි. ඒක නිසා දැන් අපිට වෙනවා විරිය ඉන්ද්‍රිය අන්න ඒ විදිහට භාවිතයට ගන්න. එතකොට විරිය සම්බොජ්ජංගය දැන් උපකාර කළේ කාටද? අර පණිවිඩය අරගෙන යන අර දෙන්නට කන්න බොත් වෙනවා. මේ ගමන පහසුවෙන් යන්න ආහාර සපයනවා. කන්න බොන්න ටික සපයලා දෙනවා. එතකොට ඒක තමයි වීර්ය සම්බුද්ධයන්ගේ ලක්ෂණය. එතකොට අර දෙන්නට පුළුවන්කම තියෙනවා බොහොම පහසුවෙන් මේ ගමන යන්න. ඒ වීර්යයෙන් උපස්ථාන කරනවා හැම වෙලාවකදීම වීර්යයට අදාළ දේ තමයි පග්‍රහ කිරීම සහ නිග්‍රහ කිරීම. හිතට බනින එකයි හිතට සලකලා ඔසවා තබන එකයි වීර්යයට අදාළ කාරණා. එතකොට ඔය ක්‍රම දෙක ඔස්සේ පිට සකස් කරගන්න එකට කියනවා සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය කියලා. විරිය සම්බොජ්ජංගේ වඩනකොට දැන් අපි දක්ෂ වෙන්න ඕනේ අර දෙයාකාරවම වඩන්න. ඔය දෙයාකාරයේ වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අපිට ධම්ම විචේ සම්බොජ්ජංගේ නැත්නම්. සති සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි ධම්මවිචේ සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි. ඒ වගේම විරිය සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. හැබැයි මාර්ගයේ පැත්තෙන් අර නුවණ නැත්තම් ඔයගොල්ලන්ට සම්බොජ්ජංගයේ වස්සංග පරිණාම කොට වඩන කොටස නම් අතහැරෙනවා. ඒක නිසා මේ කියන්නේ වස්සග්ග පරිණාමව වඩන හැටි කියන්නේ. සබ්බාස්ව සූත්‍රයේ කතා කරන්නේ සති සම්පූර්ණයන් භාවයේදී විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා වස්සක පරිණාමය නිවනට නැඹුරු වූවක් කොට කොහොමද විරාග නිසිතව නිරෝධ නිසිතව වස්සක පරිණාම එතකොට විරාගයට බලව නිරෝධයට බලව නිවනට නැඹුරුව සති සම්පූර්ණයන්ගේ වඩනවා එතකොට නිවනට නැඹුරු ලෞකික චිත්තජයසික ටිකද අර උප ප්‍රඥාවට අර ප්‍රඥාව වැඩි දෙවනට ළඟමදී. එතකොට මේ සතිය පවත්වන්න වෙන්නේ අපිට ප්‍රඥාව හැම වෙලාවකදීම. ඒ ප්‍රඥාවේ පවත්වන සිහියයි අපිට ලෝකෝත්තර පැත්තට අරගෙන යන්නේ. ඒ කියන්නේ ඔක්කොටම කලින් අපිට තිබිලා තියෙන වෙන මොකද්ද? ප්‍රඥාව. ඒකයි කිව්වේ ගොනකට කලින් හදාගත්ත නගුලක් තියෙනවා කියලා. ඒ හදාගත්ත නගුල තමයි අපිට ගොනෙක් යොදවලා හාන ක්‍රියාවට යොදා ගන්නනේ. දැන් මේ බැඳලා නැවත නැවතත් හාන හාන්න වීර්යයක් අවශ්‍ය වෙනවා. උත්සාහය නැත්තම් අරි දෙකක් ඇද්ද ආයෙනම් බෑ අද දවසේදී මේ හොඳටම ඇති කියලා නතර කරලා ගියා. ආයෙත් අර ටිකටත් එක තනකොළ වෙහිලා ඉවරයි. හාන්න බෑ අපිට එහෙම කරන්න. ඒක නිසා නැවත නොකඩවා පවත්වන්න අපිට උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය තමයි විරි ඉන්ද්‍රිය තුර අපිට ලබා දෙන්න වෙන්නේ. එතකොට හැම වෙලාවකදීම විරිය ඉන්ද්‍රිය කියන එක අර්ථ දෙකකින් අපිට උපස්ථාන කරන්න වෙනවා. එකක් තමයි මොකටද? නබුල ඇදගෙන යන්නත් අපිට වේගයක් ඕනේ. ඒ වගේම තමයි අර නබුල පොළොව යටට තද කරගෙන ගියේ නැත්නම් හාන්න පුළුවන් නේද? නිකන් උඩින් නැතිලා යනවා මිසක හාන්න බෑ. ඒක නිසා උගලොන්න පොළොව යටට තද කරන්න වෙනවා. දෙයාකාර වේගයක් ඕනේ. ඉස්සරහට බලය යොදන්න ඕනේ ඇදගෙන යන්න. ඒ වගේම ඇතුළට යොදන්න ඕනේ මුල් ගැළවිලා හැවෙන්න. එතකොට දැන් මොකද්ද මේ දෙයාකාර වීර්ය? එක වීර්යයක් තමයි ඉස්සරහට ඇදගෙන යනවා. ඒක ලෞකිකව අපි විරිය සම්බොජ්ජංගයේ වඩනවා. ලෝකෝත්තර විරිය සම්බුද්ධංගයේ වඩනවා අර මුල නගුල කොන ඇතුළට ගිහිල්ලා පොළව ඇතුළට බැහැලා කඩාගෙන යන විදිහට පොළොවට තද කරනවා. ඒ වගේ මෙහි පෙනුනට මෙහි ඇති ධර්මතාව ටික යාට නැවත නැවතත් පෙන්වන්න යාට උත්සාහවත් වෙනවා මේ නුවණ ඇති කරලා දෙන්න. මේ කිව්වේ මානසිකාරයේ වැරදි කියලා එහෙම නෙමෙයි මේක වලටුව වටහා ගන්න එපා. මානසිකාරයේ නැති කෙනාට කිසිදු කලක මේ නුවණ උපදින්නේ නැහැ. මානසිකාරයේ තුලයි මේ නුවණ මේ ඥානය උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඥානයේ තුලයි හැම වෙලාවකදීම මේ ප්‍රඥාව තුලයි මේ කෙලෙස් ධර්මතා ටික මුළු මුළුත් එක්කම අයින් වෙලා යන්නේ. ඒකයි කිව්වේ සම්මා ඥාන සම්මා විමුක්තිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට අන්තිමට සම්මා ඥාන සම්මා විමුක්තිය. මනමින් දැනගෙන මනමින් මිදෙන. ඒතකොට මිදෙන්න කලින් සිද්ධ වුණා මනමින් දැනගන්න. එතකොට හැම වෙලාවකදීම මේ උපත්ගත් ඥානය තුළ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වඩනකොට ඇතිවෙන ඥානය තුළ එයාට සම්මා ඥාන. ඒ සම්මා ඥාන පෙන්වන්නේ. ඔය හැම එකකදීම තියෙන එකිනෙකට සම්බන්ධතාවය හොඳට දකින්න. සම්මා දිට්ඨිය නම් නුවණ උනේ ඇයි සම්මා ඥාන පෙන්වන්නේ? සම්මා දිට්ඨිය තුළ තියෙන සම්මා ඥානය නම් ඇයි සම්මා ඥානය නැවතත් පෙන්වන්නේ? අරට දර්ශනය මේ අපි පංච උපාදානස්කන්ධයේ උදේවැය කියලා දෙයක් දැනගෙන ඉන්නවා නම් ඒ දැනගත්ත දේ සම්මා දිට්ඨියට අදාළ කොටස් ටික සම්මාදිට්ඨි සූත්‍රේ කතා කරා නම් පෙළවල් 17ක් මේ පෙළවල් 17ම මොකද? මේ දැනගත්ත දේ මේ ධර්මවිචේ සම්බන්ධයන්ගේ ලෞකික පැත්තට අදාළ දේ. ඒ මාර්ගයට අදාළ දේ. එතකොට යම් විදිහකින් මේක මාර්ග සත්‍යයට අදාළ දේ මේ කොටස් 17 තුලම ඇති කරන්න එකම නුවණ. ඒ නුවණ තමයි හැම වෙලාවකදීම මාර්ග සත්‍යයට අදාළ ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙන්නේ. එතකොට මාර්ග සත්‍යයට අදාළ මේ සම්බොජ්ජංගේ වඩන්න අපි දක්ෂ වෙලා තියෙන්න ඕනේ. එතකොට හැම වෙලාවකදීම දැන් ඕගොල්ලෝගේ උත්සාහය සහ ඉපැද්ම ඔන්න ඔතෙන්ට ඉලක්ක කරලා තියෙන්න ඕනේ. උත්සාහය සහ ඉපැද්ම. ඒ නිසා මොකුත් නැතුව භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියාට වැඩක් වෙයිද? වැඩක් වෙන්නේ ඒක නිසා ඔයගොල්ලෝ භාවනාවෙන් ලැබිය යුතු ඵලය දැනගන්න. මම භාවනා කරන්නේ සතිය නම් සතිය යොදා ගන්න වැඩේ දැනගන්න. මොකටද මට සතිය අවශ්‍ය වෙන්නේ? නිකන් සතිය දිනු කරා කියලා සතිය ඇති වැඩක් නැහැ. සමාධිය වැඩුවා කියලා සමාධිය ඇති වැඩකුත් නැහැ. ඒක නිසා නිකන් කර්ම ගොඩක් ගොඩ ගහගත්ත කියලා කර්ම ගොඩ වැඩකුත් නැහැ. ඒක නිසා තමයි හැම වෙලාවකදීම මේ දේවල් පාඩමක් විදිහට ඉගෙන ගන්න එපා. මේක ජීවිතේ ප්‍රායෝගිකව භාවිත වෙන විදිහක් ගැන බලන්න. මේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ නුවණ මේ ඥාන දර්ශනය ආශ්‍රව ධර්මතා ක්ෂය කරන තැනට යනකම් ගෙනිහිල්ල හැකියවදින්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ අර්ථය සම්පාදනය කරලා තියෙන හැම වෙලාවකදීම ඔය හැම එකක්ම එකිනෙකට සම්බන්ධව නිවන් මාර්ගයේ හදන කාරණා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකකුත් අන්තිමේටම වෙන්නේ. එතකොට මම දන්නේ කාරණා වැදගත්කම තේරුණාද නැද්ද කියලා. එතන බොහොම වටිනා සියුම් කාරණාවක් තමයි කියලා දුන්නේ මාර්ගයේ සහ මාර්ග සත්‍යයට අදාළව වඩන තැන ගැන බොහොම වැදගත් කාරණාවක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඕක තේරුණා නම් කෙනෙකුට ඒ තේරුණු බව තුළම එයාට පුළුවන් මේ මාර්ගයේ නැවත නැවත උපදව ගන්න අවශ්‍ය මූල ද්‍රව්‍ය ටික යාලද තියෙනවා. එයා දන්නවා මොකටද මාර්ගය කියන්නේ මොකටද මාර්ග සත්‍ය කියන්නේ කියලා. එයා මාර්ග සත්‍ය උපදව ගන්න දන්න කෙනෙක් වෙනවා. මාර්ග සත්‍ය උපදව ගන්න දන්න කෙනාට තමයි යම් කිසි දවසක මාර්ග ඵලය හම්බෙන්නේ. ඒ මාර්ග සත්‍ය නොදැනගෙන කෙනෙක් සෝවාන් වුණා, සතරදාගාමී වුණා, අනාගාමී වුණා, රහත් වුණා වැඩක් නැහැ. කොච්චර රහත් කියලා කියන්න පුළුවන් මුළු ලෝකෙම ඇවිල්ලා ඔයගොල්ලෝ ළඟට හදිස්සි වෙන්න එපා. ඔන්න ඔය නුවණ ඇති කරගන්න හදිස්සි වෙන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඒකයි සෝවාන් වෙන්න හදිස්සි වෙන්න එපා කියලා කියන්නේ. ඔය නුවණ ඇති කරගන්න හදිස්සි වෙන්න කියලා. ප්‍රශ්නයක් අහලා තිබුණා වගේ දවසේ භාවනා වැඩසටහනක කියනවා හදිස්සි වෙන්න එපා කිව්වම අපි හදිස්සි වෙන්නේ හාමුදුරනේ සසර දුක නැති කරගන්නයි. ඒකට සසර දුක නැති කරගන්නත් හදිස්සි වෙන්න එපා කියන්නේ කියලා. මේ සසර දුක නැති කරගන්න හදිස්සි වෙන්න එපා කියලා නෙවෙයි කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදිස්සි වෙන්න කියලා. ඒ කියන්නේ සෝවාන් වෙන්න හදිස්සි වෙන්න එපා කියලා. සසර දුකයි සසර දුකයි කියලා සෝවාන් බවක් ලබා ගත්ත කියලා සසර දුක නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වුණොත් අන්න එදාට නම් සසර දුක නැති වෙයි. ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු කරගන්න බලන්න. ඒක නිසා මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේදී කවුරුත් හැදුවේ නැහැ සෝවාන් වෙන්න කවුරුත් හැදුවේ සසර දුක නැති කරගන්න සක්කාය දිට්ඨිය දුක වෙන ප්‍රතිපදාවකට යන්න. ප්‍රතිපදාව වැඩෙනකොට ඒ තැනට කිව්වා සෝවාන් කියලා. අද අපිට සෝවාන් බව දකින්න හදන එකයි ප්‍රශ්න තියෙන්නේ. අපේ ඉලක්කය බලන්න අපිට වැරදිලා නැද්ද කියලා. මේ යන්නේ මේ මේ ඉන්න මම සෝවාන් කරගන්න නෙමෙයිද කියලා. සෝවාන් වෙන යන කෙනා හදන්නේ මේ ඉන්න මාව මේ ජීවත් වෙන මාව සෝවාන් කරගන්න. දැන් මේ මාව සෝවාන් කරා කියලා වැඩක් තියෙනවා. මාව සෝවාන් නෙමේ රහත් නෙමේ බුදු කරත් වැඩක් නැහැ. ඇයි මම ඉඳලා මම නිසා නම් දුක ආවේ මමත්වයේ නිසා අස්මිමානිය නිසා නම් දුක හදලා සසර වෙනවා දුන්නේ. දැන් මම නැති කරගන්න නැතුව මමත්වයේ දුර වෙන තැනට ප්‍රතිපදාවක් දෙන්නත් නැතුව වැඩක් නැතුව වෙන මොනවා කරත් වැඩක් තියෙන්නේ. ඒක නිසා මේ මේක මම කියලා ගත්ත මේ සක්කාය දිට්ඨිය ඉස්සෙල්ලා දුරු කරගන්න අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒ ඔස්සේ හොඳට කාරණා ටිකක් විමසන්න අපි වේදගත් කාරණා විදිහට කතා කරේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ කොටස් දෙකකට බෙදලා පෙන්නපු එක. ඒ තුල විදර්ශනාවත් අපි බෙදුවා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා ගොඩක් කරන විදර්ශනාව මාර්ගයේ තුල මාර්ග සත්‍යයට කරන විදර්ශනාව කරලා නැත්තම් කරන්න පුරුදු වෙන්න උපය ගන්න ඒ දේ උපයගෙන ඒක භාවිත කරන්න පුරුදු වෙන්න එතකොට ඒ දේ උපයගත්ත කෙනෙකුට වැඩි දුර වෙන්නේ නැහැ කියන එකත් මතක් කරනවා නැත්නම් මේක කෙලවරක් නැහැ කියලා හිතනවා ඒ දේ උපයගත්ත කෙනෙකුට ඒ නුවණ උපයගත්ත කෙනෙකුට උපයගත්ත දේ භාවිත කරන්න තියෙන ওই නුවණ හරි ගන්න. ලේසි නෑ ගන්න. ඉතින් හරියට මහන්සි වෙන්නේ නැහැ ඕක ගන්න. මේ ගණන් දේ ගන්න සල්ලි නැත්තම් හරියන්නේ නැහැ. ඒ නිසා මොන ක්‍රමයක මොන විදිහේ රස්තාවක් කළා හරි ඉක්මනට ඒ නුවණ ගන්න උත්සාහවත් වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ මොන විදිහේ භාවනාවක් හරි කරන්න මොන විදිහේ මානසිකාරයක් හරි කරන්න හැබැයි මේ නුවණ උපේ ගන්න අවශ්‍ය විදිහට. එතකොට ඒ නුවණ උපේ ගන්න බෑ එක එක යොදලා කියන. ඒ නුවණ උපේ ගන්න වෙන්නේ ඔයගොල්ලන්ට මේ සුදුසු දේ කරොත් විතරමයි. ඒක නිසා ඒ සුදුසු දෙයට මානසිකාරය යොදවන්න, ඒ මානසිකාරය තුළ හැසිරෙන්න කියලා මතක් කරනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී අපි බුද්ධංග ධර්මතාව පිළිබඳව කතා කළේ. එතකොට බුද්ධංග ධර්මතාවයන් කතා කරලා අපේ නිවන් නිවන් පිණිස පවතින ඒ නුවණ ඇති කරගන්න අපි කවුරුත් යෝනිසෝ මනසිකාරාදී පවත්ත ගන්න යෙදුනේ මේ සියලු ආකාරයෙන් සිත කරගත් කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු පළමුවෙන් මේ සියලු කුසලය අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි මා කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ඒ වගේම හැම දිනකටම කල්යාණ මිත්‍ර භාවයෙන් සැලකෙන අවසරයි ඒ අකලිත සංඝානන්ද නායක සාමිනාන්සේට සාමිනාන්සල තුන් දිනාතුන් මේ සීල කුසලයේ මේ ජීවිතයේදී හෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ඥානින් සැනසීම පිණිසම හේතු කාරණාවක් වේවා කියලා සාදුකාරයෙන් අභිවාදන සීලස්ස ධම්මදාපචායින සතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නේවච අතෝ නිපාන සම්පatti නාතේ සම්චතු සාදු සාදු සාදු සේවන්තං ගුණවන්තං පුඤ්ඤතෙක්ඛං කරං දුර්ලභේන මායාගතං බුද්ධ බුද්ධං නමං සේවන්තං ගුණවන්තං පුඤ්ඤතෙක්ඛං කරං දුර්ලභේන මායාගතං බුද්ධ බුද්ධං නමං සීලවන්තන් ගුණවන්තන් පුණ්‍යපේක්ඛන් අනුත්තර බුද්ධ වේදනාවන්තන් බුද්ධ පුත්‍රයන් සාදු